ඉතින් කෙසේ නමුත් අපි ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙන නිසා ලිඛිත ප්‍රශ්න අපි එතනින් පටන් ගමු. කාටත් යම්කිසි වාචිකව ප්‍රශ්න යොමු කරන්න තියෙනවා නම් ඒ සඳහාත් අවස්ථාව තියෙනවා. හොඳයි. අවසරයි ගෞරවනීය ස්වාමින්වහන්ස අද දින ධර්ම සාකච්ඡාව සඳහා ලිඛිත ප්‍රශ්න 9ක් ඉදිරිපත් වී තිබෙනවා. හොඳයි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස පර්යංක භාවනාව නාසිකාග්‍රේට හෝ උඩුතොල මතට ආශ්වාස ප්‍රාශ්වාසයේ ස්පර්ශය හරිහට හරිහැටි නොදැනේ සමහර විට ප්‍රාශ්වාසය පමණක් දැනේ ඒ නිසා උදරයේ පිම්බීම හැකිලිම බලමි ආශ්වාස කරන විට උදරයේ ගැස්සීමක් සමග උදරයේ පිම්බීමක් අත්දැකීමි අත්දකින්නට ලැබුණි සක්මන් භාවනාවේ සිට පර්යංකයට පැමිණෙන විට වේගවත්ව කීපවරක් උදරයේ පිම්බීම දැනේ. ඉන්පසුව නැවත ස්වල්ප වේලාවකට පසු එතරම් වේගයක් නොමැතිව පිම්බීම හැකිලිම දැනේ. ටික වේලාවක් දැනී ටික වේලාවක් නොදැනී පවතී. උදරයේ පිම්බීම හැකිලිම බැලීමෙන් සමාධිය ඇති කරගත හැකිද? භාවනාවට නවකයකූ මට මේ ගැන උපදෙස් දෙන මෙන් කරුණාවෙන් ඉල්ලමි. සක්මන් භාවනාව ලනුපැදුරේ සක්මන් කළෙමි. পাයට එහි රළු ගතිය දැනුනි. පාදයේ ලනුපැදුරට ස්පර්ශ වන මොහොතට සිත යොමු කළෙමි. සිතේ එකඟ බව ඇතිව අඩි 25ක් පමණ තැබීමට පුළුවන්. මෙහි ඊළඟ පියවර කුමක්ද? ස්වාමින් වහන්සේට මේ අත්භවයේම නිවන් සුව අත්වේවායි ප්‍රාර්ථනා කරමි. මුලින්ම කියන්න තියෙන්නේ එතකොට පිම්බිම හැකිලිම භාවනාව කළා තියෙනවා හොඳයි. ඒ කියන්නේ ආනාපාන සතිය වගේමයි මේකත් වැඩෙන්නේ. ඒ කියන්නේ අපි ආනාපාන සතිය සමහරලා කෙනෙකුට සියුම් නිසා වැටහෙන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම පිම්බිම හැකිලිම භාවනාවට යොමු වෙන්න පුළුවන්. එතෙන්ද දැන්ට සෑහෙන උත්සාහයකුත් දරලා තියෙනවා. ඉතින් තේරුම් ගන්න තියෙන්නේ පිම්බිම හැකිලිම භාවනාවේදීත් අර ආනාපාන සතියේදී අපි අත්දකිනවා වගේම අපිට පුළුවන් මේ එකම ප්‍රධාන වෙනස තමයි අපි ආනාපාන සතියේදී නම් නාසිකාග්‍රයේ වෙනස මේ අවධානය පවත්වන්නේ පිම්බිම හැකිලීමේදී මේ උදරයේ ප්‍රදේශයේ නැත්තම් උදරයේ ඒ යම්සි චලනයක් අපිට හසු වෙන ප්‍රදේශයේ තමයි මේ තිරස්තලයක තමයි මේ අපේ අවධානය පවත්වන්නේ. ඒකට එහෙම තියාගෙන ඉන්නකොට ඔන්න හුස්ම ගන්නවත් එක්ක උදරයේ යම්සි චලනයක් සිද්ධ වෙන බව තේරෙනවා. මාංශ පේශීන් ටිකක් ඉස්සරහට නෙලාගෙන එනවා, උදර පේශීන් නෙලාගෙන එනවා ඉස්සරහට. ඒකට ඒ ගැන අපි දැනුවත් වෙනවා. ඊළඟට ආයේ පුංචි විරාමයකට පස්සේ ඔන්න ආපස්සට යනවා. ඒ ගැන මේ හැකිලීමේ ක්‍රියාවලිය ගැන දැනුවත් වෙනවා. පොඩි ආයේ නැවතත් විරාමයකට පස්සේ ඔන්න ආයෙත් පිම්බීම පටන් ගන්නවා. ඉතින් මේ ක්‍රියාවලිය තුල දැනුවත් වෙන්න පුළුවන් නම් ටික ටික ටික ටික හිත එතන එකඟ වෙනවා කරුණක් වශයෙන් මතක් කරන්න තියෙන අපි මෙතෙන්දී ඕනේ නම් මෙනෙහි කිරීමක් පාවිච්චි කරන්න පුළුවන් හිත පිට යනවා නම් දැන් මේ ඉදිරිපත් කළ තියෙන කෙනා ආධුනිකයෙක් කියලාම සඳහන් කරලා තියෙනවා ඉතින් අර ආධුනික මට්ටමේදී හිත හුඟක් පිට යන්න පුළුවන්. ඒ කියන්නේ වෙන වෙන අරමුණු වලට යන්න පුළුවන්. බාහිර අරමුණු වලට, අතීත අරමුණු වලට, අනාගත අරමුණු වලට යන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඕනේ නම් මේ පිම්බෙනවා කියන එක අපි අපිට තේරෙනකොට පිම්බෙනවා කියලා මෙනෙහි කරන්න පුළුවන්. හැකිලෙනවා කියන එක තේරෙනකොට හැකිලෙනවා කියලා මෙනෙහි කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙනෙහි කරනවා කියන්නේ පිම්බීම දැනෙනකොට අපි හිතින් හිතනවා මේ පිම්බීමක් පිම්බිනවා කියලා හිතනවා. හැකිලෙනවා කියන එක දැනෙනකොට අපි ඒ දැනීමත් එක්ක අවදියෙන් ඉන්නවා. ඒත් එක්කම හිතින් පුංචි වචනයක් අපි හිතන හිතා ගන්නවා හැකිලෙනවා. පිම්බෙනවා හැකිලෙනවා. මේ විදිහට අර අපි කායික වශයෙන් ලබන අත්දැකීම හොඳට හිතින් තහවුරු කරාම අන්න හිත පිට යන්නේ නැතුව හොඳට ඒ අරමුණේම নিমগ্ন වෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් කාලයක් තිස්සේ මේක පුරුදු කරනකොට මේ මේ මෙනෙහි කිරීමෙන් තොරවත් මේ කටයුත්ත කරන්න අවස්ථාව පුළුවන්. අවස්ථාව තියෙනවා. ඒ කියන්නේ තමන්ම තමයි ඒක පරීක්ෂා කරලා බලන්න තියෙන්නේ. කාලයක් වඩාගෙන යනකොට භාවනාව තමන්ම පොඩ්ඩක් උත්සාහ කරලා බලන්න දැන් මේ මෙනෙහි කිරීමකින් තොරව පිම්බෙනවා හැකිලෙනවා කියලා හිතින් කියන්නේ නැතුව මට පුළුවන් ද බොහෝම නිස්කලංකව හිත නිශ්ශබ්දව තියාගෙන මේ පිම්බීමේ ක්‍රියාවලිය තුළ හිත පවත්වන්න. හැකිලීමේ ක්‍රියාවලිය තුළ හිත පවත්වන්න. ඒ වගේමයි දැන් ප්‍රශ්නයක් අහලා තිනවා මේකෙන් සමාධි සමාධියකට යන්න පුළුවන්ද කියලා. උපචාර සමාධි මට්ටමක් දක්වාම යන්න පුළුවන්. ඒ කියන්නේ ඒක හොඳටම ප්‍රමාණවත් විපස්සනාව සඳහා හොඳට උපචාර සමාධි මට්ටමක් හදලා දෙනවා. හොඳට සාවධානව සංසුම් මනසකින් මේ දේ කරන්න පුළුවන් ඊළඟට සක්මන් භාවනාවේදී ප්‍රශ්නයක් අහන්නේ මොකද්ද මට පොඩ්ඩක් ආයේ සක්මන් භාවනාව ගැන ලනුපැදුරේ සක්මන් කළමි. পায়ට රළු ගතිය දැනුනි. පාදයේ ලනුපැදුරට ස්පර්ශ වන මොහොතට සිත යොමු කළෙමි. සිතේ එකඟ බව ඇතිව අඩි 25ක් පමණ පියවර තැබීමට පුළුවන්. මෙහි ඊළඟ පියවර කුමක්ද? 25ක් යන්න පුළුවන් නම් ඊළඟට 26ක් යන්න තියෙනවා. <laughs> මේ බලන්න, ඒ කියන්නේ දැන් අපිට පුළුවන් ඔන්න 25ක්ම යන්න යන්න පුළුවන්. බලන්න ඊළඟ පාර එද්දි 26 කරන්න. ටික ටික ඒ ප්‍රමාණය වැඩි කරන්නයි තියෙන්නේ. ඔන්න අපි මේ කෙලවරේ ඉඳන් එහා කෙලවරටම යනවා. ඔන්න මේ පාදයේ දැනුවත් වෙනවා. ඊළඟ පාදයේ දැනුවත් වෙනවා. එතෙන්දිත් මේ හිත පිට යනවා නම් අපිට පුළුවන් වම දකුණ වම දකුණ කියලා මෙනෙහි කිරීම පාවිච්චි කරන්න. ඒ කියන්නේ මෙනෙහි කිරීම කියන එක හරිම ප්‍රයෝජනවත් මේ මුල් යුගයේදී. මොකද අපේට අපේ හිත සාමාන්‍යයෙන් මේ වර්තමාන සරල අරමුණක ඉඳලා පුරුද්දක් නැහැ. අපේ හිත හරිම කැමති මේ තොරතෝංචියක් නැතුව විවිධාකාර අතීත අනාගත අරමුණු අල්ලගෙන හිත හිතා ඒවායේ පැටලි පැටලි ඒවෙන් දුකටපත් වෙවි වෙහෙසටපත් වෙවි ඉන්න එක තමයි අපේ හිතේ පුරුද්ද. අපි මේ පුරුද්ද තමයි දැන් මේ සරල වර්තමාන අරමුණක් දීලා අපි වර්තමානයේ හිත ගන්න උත්සාහත් වෙනවා. ඉතින් ඕක ටිකක් ඒකාකාරී. මුලදී ඒ තරම් රසයක් නැති වෙයි. නිදිමත එයි. අතල්ලා දාන්න හිතෙයි. ආයි ගෙදර යන්න හිතෙයි. හැබැයි උත්සාහයෙන් කරන්නයි තියෙන්නේ. උත්සාහයෙන් කාලයක් කරනකොට ඔන්න ටික ටික හිත එකඟ වෙන්න එකඟ වෙන්න අන්න ටිකක් මේ තුලින් මේ තුලින්ම හිතේ සැහැල්ලුවක් ඇති වෙලා ප්‍රීතියක් පහළ වෙලා ඔන්න වැඩේ කරගෙන යන්න පුළුවන් ධෛර්යය ඇති වෙනවා. එතෙක් ඉතින් පොඩ්ඩක් උත්සාහයෙන් යන්නයි තියෙන්නේ. දැනට තේරෙනවා නම් මේ හොඳට ලනු පැදුරේ දැනීම එක යන්න පුළුවන් කියලා. ඒ කියන්නේ වමන දකුණ නොකියුවත් කමක් නැහැ. අපි හිතමු වම දකුණ කියන්න දෙයක් නැහැ. ඔන්න වම් පාදයේ මේ ලනු පැදුරේ ස්පර්ශ වෙනකොට හොඳට ඔන්න ගොරෝසු ගතිය දැනෙනවා. ඒ දැනීමත් එක්ක ඉන්න. ඊට ආයේ දකුණු පාදය රණු පැදුරේ ස්පර්ශ වෙනවා ගොරෝසු ගතිය දැනෙනවා රළු ගතිය දැනෙනවා ඒ දැනීමත් එක්ක හොඳට දැනුවත් වෙන්න ආයි දකුණ කියලා කියන්න අවශ්‍ය නැහැ. හිත පිට යනවා විතරක් දකුණ කියලා කියන්න. හිත පිට යන්නේ හොඳට මේ දැනෙන දේත් එක්ක නිහඬව ඉන්න පුළුවන් නම් සෑහෙන්න හොඳයි. ඒ කියන්නේ අපිට ඊළඟ පියවරට යන්න පුළුවන්. ඊළඟ පියවර තිබ්බා, වම් පාදයේ තිබ්බා. එතනත් අපිට දැනෙනවා. ඒ වගේමයි මේක කරද්දී ඇස් අරගෙන කරන්න, ඇස් වහගෙන මේ ඇස් පියාගෙන කරන්න එපා. ඇස් අරගෙන කරන්න. ඊළඟට වැඩි වේගයකින් යන්න ඕනේ නැහැ. සාමාන්‍ය වේගය පවත්වා ගන්න. දැන් අපි සක්මනේදී විශේෂ වේගයක් කියලා එහෙම දෙයක් නැහැ. අපිට පුරුදු වේගය පවත්වා සමහර ලාවට ඇතම් කෙනෙක් විස්තර බලන්න ගියාම මේ සක්මන් භාවනාවේදී මේ කියන්නේ નિરાයාසයෙන් වේගය අඩු වේවි. ඒකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි මුලදී අපි ඒ තරම්ම විස්තර බලනවා වෙනුවට උත්සාහත් වෙන්නේ සතිය පිහිටවන්න. වර්තමානයේ හිත ගැනීම තමයි මූලික අරමුණ වෙන්නේ මුල් යුගයේදී. එතෙන්දී ওই තරම් ලොකු ප්‍රශ්න නැහැ. සාමාන්‍ය වේගෙන් කයට හුරු පුරුදු වේගෙන් ඇවිදින්න දෙන්න. එතකොට මේ පැයක් තුලා පුරාම මේ කටයුත්තේ නියැලෙන්න පුළුවන්. ඉතින් මේ දෙන උත්තර වලට තව මොනවා හරි දැනගන්න ඕන නම් ඒ සඳහා අවස්ථාව තියෙනවා නැත්නම් අපි ඊළඟ ප්‍රශ්නෙට යනවා. ගරුතර ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාවේදී භාවනාවේ යෙදෙන විට කකුල්වල වේදනාව ස්මතු වේ. එය විඳ දරාගෙන භාවනාවේ යෙදෙමි. දැඩිව ඉවසිය නොහැකි වූ විට ඉරියව්ව සිහියෙන් වෙනස් කරමි. සිතුවිලි සමහර විට බහුලව මතක් වේ. සමහර විට සිතුවිලි එන විටම හැඟේ. දැනේ. සමහර විට ටික වේලාවකින් දැනේ. සිතුවිලි ඉක්ම ගිය පසු නැවත අරමුණ කරා එයි. එය නිවැරදිද? කාරුණික වටහා දෙන්න. තවද සක්මනේදී එලෙස විටින් විට සිහිය පිහිටයි. කැඩුනහොත් සිහිය ඒ බවද දනි. නැවත සිහිය පිහිට වූ පසු අරමුණ පතුල් කරා එනවි. ගෙන එමි. අඩි 20ක් පමණ සිහිය පිහිටයි. නිවැරදිද? නිවැරදිව සක්මනේ යෙදෙන විදිය වටහා දෙන්න. ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. හොඳයි. අපි සක්මණෙන් පටන් ගත්තොත් ඒ සක්මණේදී ඉතින් මම හිතනවා මූලික කමඨාන උපදෙස් ටිකක් අහන්න නැති කියලා. අපි කරන්නේ අපි හිතමු සක්මනේ එක කෙලවරකට ඇවිල්ලා එකපාරට ලොකුවට මේ භාවනාවක් කරනවා කියලා සක්මන් භාවනාව කරනවා කියලා ලොකු බරක් ගන්න අවශ්‍ය නැහැ. නිකන් පොඩ්ඩක් සක්මන හුරු වෙන්න පොඩ්ඩක් එහාට මෙහාට යනවා. එහාට මෙහාට ගියාම ඔන්න ඔයා සක්මන ගැන පොඩි වැටහීමක් එනවා. මේක කොච්චර දුරද? කොයි හරියේදී නිකන් වැලි ගොඩලි තියෙන්නේ? කොහෙද සත්තු එහෙම ඉන්නවද? කියලා ඔන්න පොඩ්ඩක් මේ සත්මුණ ගැන පුංචි වැටහීමක් එනවා. ඊට පස්සේ තමයි මේ විනාඩි 5ක් විතර නිකන් ඇඟ පොඩ්ඩක් හෙල්ලෙන්නත් එක්ක සක්මන් කළා. ඊට පස්සේ තමයි ඔන්න බලන්නේ මේ පාදයක් පාදයක් පාසා එතන එතන සිහිය පිහිටවන්න. මොකද අපේ කය නිතරම තියෙන වර්තමානයේ. කයට බෑ කොයි වෙලාවකවත් අතීතයටවත් අනාගතයටවත් යන්න. කය නිරන්තරයෙන්ම වර්තමාන මොහොතේමයි පවතින්නේ. නමුත් අපේ හිත එක්කෝ අතීතයේ තියෙනවා නැත්නම් අතීත දෙයක් අරගෙන මතකයක් අරගෙන ඒකේ පැටලි පැටලි තියෙනවා. එහෙම නැත්නම් අනාගත අපේක්ෂාවන් ඔස්සේ, අනාගත බලාපොරොත්තු ඔස්සේ, සැලසුම් කිරීම ඔස්සේ ඔන්න දුවනවා. ඉතින් මේ අතීත අනාගතයට දුවන හිත තමයි අපි මේ වර්තමානයට ගැනීම සඳහා මේ සක්මන් භාවනාව යොදාගන්නේ. එතකොට මුලදී අර මං කලිනුත් කිව්වා වගේ ඕනනම් මේ පාදයේ වදිනකොට ඒ වදින මොහොතේදී වම කියලා මෙනෙහි කරනවා. ආයි දකුණු පාදයේ වදිනකොට දකුණ කියලා මෙනෙහි කරනවා. වම් පාදයේ වදිනකොට වම කියලා මෙනෙහි කරනවා. මේ මෙනෙහි කිරීම යොදා ගන්න පුළුවන්. මේක සාර්ථක වුණාට පස්සේ මෙනෙහි කිරීම අතහැරලා දාලා අපිට පුළුවන් මේ පාදයේ වදිනකොට මොනවාද දැනෙන්නේ. අපි දුමු අපි වැලි පොළවේ සක්මන් කරද්දී ඔන්න වැලිවල රළු ගතියක් තේරෙනවා. ඒ රළු ගතිය හොඳින් තේරුම් ගන්න. මේ රළු ගතිය තේරුම් ගන්න අපිට භාෂාවක් ඕනෙත් නැහැ. ලොකු උපාධියක් දැනුමක් මොකක්වත් ඕනේ අපිට බොහොම නිහඬ මනසකින් මේ ඍජු දැනීමට අවදි වෙන්න පුළුවන්. මේ භාවනාවේදී කරන්නේ මේ අපි මේ ඍජු දැනීමට අවදි කරන ස්වභාවයක්. අපි සාමාන්‍යයෙන් අපි මේ භාෂාවන් සංකල්ප හදාගෙන අපේ ඔළුවේ ඇත්තම ලොකු සංඥා ගොඩක් ලොකු සංකල්ප ගොඩක් පිරලා තියෙන්නේ. ඉතින් අපි මේ සංකල්ප වලින් මේ මිනිස්සුව හදාගත්ත සංකල්ප වලින් මේ සංඥාවන්ගෙන් භාෂා ව්‍යවහාරයන්ගෙන් ඒ නිසාම ඇතිවෙච්ච විවිධාකාර ගැටලු සහගත ස්වභාවයන්ගෙන් මේ හිත මුදවන ක්‍රමයක් තමයි එතකොට භාවනාවේදී සිද්ධ වෙන්නේ. ඒ නිසා භාවනාව අතිශය සරලයි. නමුත් අපිට මේ සරල බවට එන්න ටිකක් කල් යනවා. මොකද අපේ හිත මේ සරල භාවය අගය කරන්නෙම නැහැ. ඒ නිසා ටිකක් උත්සාහවත් වෙන්න වෙනවා මේ සරල බව අගය කරන තාක් අපිට වෙහෙසෙන්න වෙනවා. අගය කරන තාක් අපි බොහොම නිහතමානීව බොහොම මේ පුංචි දරුවෙක් වගේ බොහොම නැවුම් මනසක් ඇති කරගෙන පුළුවන් තරම් ආධුනික මනසක් ඇති කරගෙන තමන් අර ඉගෙන කියාගත්ත විවිධාකාර ලෞකික ජීවිතයේ ඉගෙන කියාගත දේවල් පුළුවන් තරම් පැත්තකින් තියලා ඒ වගේමයි දහම් පොතපත වලින් ඉගෙනගත් දේවලුත් පුළුවන් තරම් පැත්තකින් තියලා ඊටාම සැහැල්ලු මනසකින් අපිට පුළුවන් නම් මේ පාදයක් පොළේ පද්ද වෙනකොට පාදයක් පොළේ ස්පර්ශ වෙනකොට අන්න එතන හිත තියන්න ඒ තරමට මේ භාවනාවේ ඥානයක් වඩා ගන්න අවස්ථාව තියෙනවා. ඒ වගේමයි පුළුවන් තරම් ඒ වගේ මනස පුළුවන් තරම් සැහැල්ලු කරගෙන ඇතුලේ කතාව පුළුවන් තරම් සමනය කරගෙන ඊළඟ පාදයේ ඔන්න පොළේ වදිනකොට එතන හිත තියන්න පුළුවන් නම් අන්න අපිට මේ වර්තමාන මොහොතේ ජීවත් වෙන්න හැකියාව ලැබෙනවා. ඉතින් ඔබඳු දෙයක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට මේ කෙළවර ඉඳන් එහා කෙළවරට යනවා. ගිහිල්ලා අපිටම එහා කෙළවරේදී හැරෙනකොට අපි මේ අරගෙන ගිය සතිය කැඩෙන බවක් තේරෙනවා නම් මොකද මේ එකම ඒකාකාරී ගමනක් නිසා ඇවිදිනකොට තියන්න පුළුවන්. නමුත් හැරෙනකොට අපි අර අරංගය සතිමත් භාවය කැඩෙන්න ඉඩ තියෙනවා. එතෙන්දී ඉතින් අපිට පුළුවන් ඕන්න එකපාරට හැරෙන්නේ නැතුව අවසන් අන්තිමට ගියා නැත්නම් කෙලවරට ගියා හිට ගන්නවා. එක පාට හැරෙන්නේ එතන හිට ගන්නවා. ඕන්න හිටගෙන ඉන්න බවත් තේරුම් ගන්නවා. එක මොහොතක් හිටගෙන ඉන්නවා. හිටගෙන ඉන්න බව තේරුම් ගන්නවා. ඊට පස්සේ පුළුවන් කෙටි පියවර කීපයකින් බොහොම සෙමින් හැරෙනවා. එතෙන්දිත් මේ පියවරක් පියවරක් ගන්න දැනුවත් වෙලා අනිත් පැත්තට හැරෙනවා. හැරිලත් එකපාරට එන්නේ නැහැ. ඒ වෙනුවට මදක් නැවතත් හිටගෙන ඉන්නවා. මොහොතක් හිටගෙන ඉන්නවා. හිටගෙන බව දැනගන්නවා. ඊට පස්සේ නැවතත් ඔන්න ආපසු වම දකුණ කියලා හරි මේ දැනීම එක්ක හරි කටයුතු කරමින් ඉස්සරහට එනවා. ඉතින් මේ විදිහට අපිට සක්මන් භාවනාව කරගෙන යන්න පුළුවන්. ගරුතර ස්වාමින් වහන්ස සක්මන් භාවනාව සක්මනේදී මුලදී සිත විසිරුණත් පසුව සිත දෙපා දෙසට යොමු වෙයි. සාමාන්‍ය ගමනකින් ගමනේ යෙදුනත් පසුව එය ක්‍රමයෙන් සෙමින් ගමනකට යොමු වන අතර පසුව පාදය තබා ඇවිදීමට නොහැකි තරමට පාද තද වෙන ගතියක් හා එක පියවරක් අවසන් කිරීමට සෑහෙන කාලයක් ගත වෙයි. මෙය මට පහදා දුන මැනව. පර්යංක භාවනාව. අපි චොට්ටක් මේක එනම් කතා කරලෙමු. හුඟක් වෙලාවට අපි බලන්නේ ඒ කියන්නේ මුලදී මම කිව්වා වගේ මුලින්ම සතිය පිහිටවීම තමයි මූලික අරමුණ වෙන්නේ අපේ අපේක්ෂාව වෙන්නේ හැබැයි හොඳට සතිය තහවුරුනාට පස්සේ අපි ඔන්න අපිට මේ දැනෙන දේ මීට වඩා හොඳින් දැන ගැනීම සඳහා උත්සාහත් වෙනවා එහෙම නැත්නම් මේ දැනෙන දේ තව විස්තර සහිතව දැන ගැනීම සඳහා උත්සාහත් වෙනවා එතකොට තමයි අපි හිතමු දැන් ඔන්න පාදයක් පොළවේ වදිනවා අපිට දැනුනේ මුලින් ඔන්න තද ගතියක් විතරයි වැලි පොළවේ ඔන්න රළු ගතියක් විතරයි නැත්තම් මේ සිමෙන්ති පොලවක, ටයිල් පොලවක ඔන්න ඉතින් තියෙන සිසිල් ගතියක්, සිනිඳු ගතියක් විතරයි. හැබැයි කාලයක් යනකොට ඔන්න තේරෙනවා මේ සිනිඳු ගතියක් විතරක් නෙමෙයි. මෙතන තද ගතියකුත් තියෙනවා. නැත්තම් මෙතන සිසිල් ගතියකුත් තියෙනවා. ඒ වගේම පාදයේ විවිධාකාර ප්‍රදේශ තමයි එක එක විදිහට ස්පර්ශ වෙන්නේ. එක පාට මුළු පාදයම පොළේ පතිත වෙනවත් නෙමෙයි. මේකේ පාදයේ අපි තුමු ඉස්සෙල්ලා විලුඹ ස්පර්ශ වෙනවා. ඊට පස්සේ ටික ටික ඉතිරි කොටස් ස්පර්ශ වෙනවා. ඊට පස්සේ ඔන්න ඇඟිලිවල මුල හරියේ ස්පර්ශ වෙනවා අග හරියේ ස්පර්ශ වෙනවා මේ කියලා අපිට මේ පාදය තුලම හොඳට සතිය පිහිටවන්න පුළුවන් අපි මේක හරහා තමයි සම්පජඤ්ඤය දිනු වෙන්නේ එතකොට මේ කටයුත්ත කරද්දී ටිකක් වේගය අඩාල වේවි ඒක කිසි මේ ප්‍රශ්නයක් නැහැ ඒකයි මම මුලින්ම මතක් කළේ දැන් අර එහෙම තත්ත්වයක් තමයි අර එක පාදයකින් ඊළඟ පාදයට යන්න ටිකක් වෙලා ගත වෙනවා කලින්ට වඩා. ඉස්සෙල්ලා අපි සාමාන්‍ය විදිහට සක්මන් සක්මනේ යෙදුනා. නමුත් දැන් ඒ එක පාදයක විවිධාකාර විස්තර හොඳින් දැක ගන්න ගියාම ටිකක් වේගය අඩාල වෙනවා. හැබැයි මෙතනින් අදහස් වෙන්නේ අපි මේ සියලු දේම දැනගන්නකම් ඊළඟ එකට නොගිහින් මේකේ පුළුවන් තරම් දැනගනිමින් යන්න ඕනේ. එක පියවරේ ඉඳන් ඊළඟ පියවරට යන්න විනාඩි ගාණක් යනවා කියන මට්ටමකට යන්නත් එපා. එතකොට මේක සක්මනක් වෙන්නේ නැහැ. එතකොට අපිට මේ පැයකටම යන්න වෙන්නේ මෙතන ඉඳන් එහා කොනට විතරයි. ඒකත් නෙමෙයි වෙන්න ඕනේ. සාමාන්‍ය වේගය පවත්වන්න. ඒ සාමාන්‍ය සාමාන්‍ය වේගය පවත්වන අතරදී පුළුවන් ප්‍රමාණය ගන්න. අපි තුමු පොඩ්ඩක් වේගය අඩාල වුණාට කමන්නේ ඒ ඒ ප්‍රමාණයේදී අපිට හැකි පමණ ගන්න. මෙතනින් ඒ නිසා නතර වෙලා වගේ නිකන් අර ස්ලෝ මෝෂන් කරනවා <laughs> වගේ දෙයක් කරන්න අවශ්‍ය නැහැ. ඒ වෙනුවට මේ නත් මේ සාමාන්‍ය වේගෙන් පාදයේ තියෙනකොට සාමාන්‍ය චලනයක් සිද්ධ වෙනකොට අපිට හුරු පුරුදු වේගය පවත්වනකොට දැනගන්න පුළුවන් ප්‍රමාණය දැනගන්න. එතකොට එක පැත්තකින් අපිට මේක යහුසුලුව දැනගැනීමේ අවස්ථාව සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපි මේ පාදයේ තුල මේක දැනගනිමින් ඉඳද්දී අපි හිතමු හිත පිට ගියොත් එහෙම ඔන්න ලොකු තොරතුරු රාශියක් අපෙන් ඒ හිත පිට ගිය මොහොතේ අපිට අහිමි වෙලා. නමුත් හිත පිට යන්නේ නැතුව හොඳට මෙතනම පැවැත්වුවොත් ඊටාම සියුම් තොරතුරු රාශියක් ඔන්න අපිට දැනගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ අපි මේ දේ මේ කටයුත්තෙහි අපි නිකන් කම්මැලි සහගත නම් එහෙම නැත්නම් අපි යහුසුලුව මේ වැඩේ යෙදෙන්නේ නැත්නම් හිත වේගවත් නැත්නම් ඒත් මේකේ ඔක්කොම තොරතුරු ටික ගන්න බෑ. අපි ටටක් ගාලා මෙතන තොරතුරු ටික අරගන්නවා නම් අන්න මේ පාදය ඉක්මනට වෙනස් වුණත් අපේ වේගය සාමාන්‍ය වේගය අපි පැවැත්තුවත් හිත බොහොම ක්‍රියාශීලීව මෙතන තියෙන තොරතුරු ටික රැස් කරගන්නවා. අන්න ඒ වගේ කටයුත්තක් තියෙන. ඒ නිසා අපි හුඟාක් හෙමින් ඇවිදින්න යන්න ඕනෙත් නැහැ. පර්යංක භාවනාව. පර්යංකයේ ඉඳගෙන නාසය දෙසට සිත යොමු කළත් හුස්ම එක රැල්ලක්වත් ගැනීමට පෙර සිත සමාධිගත වෙයි. මට කය සෙල්ලෙන පැද්දෙන බව යාන්තමට පෙනේ. ඉඳගෙන සිටින විට කයට කිසිදු පහසු අපහසුතාවයක්වත් ඊතා පහසු බවක්වත් නොදෙනි. මුලදී සිතුවිලි වැඩියෙන් ආවත් පසුව ක්‍රමයෙන් පාලනය කර තැනකට පැමිණෙයි. මද ආලෝකයක් තුල සිටින බවක් වැටුණත් පැය ගාණක් හෝ එසේ සිටීමට හැකිය. මෙහි වරදක් තිබේද ස්වාමින්වහන්සේ පහදා දුන මැනවි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය සහ ප්‍රාර්ථනා කරන බෝධියකින් මේ ආත්ම භාවයේම නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට හොඳයි. මේ කාගෙද කියලා දැනගන්න පුළුවන්ද? මේ දැන් පුටුවක් පාවිච්චි කළාද භවනා කරන්නේ? නැද්ද? නෑ ස්වාමීන් වහන්සේ. දැන් එතකොට කොහොමද භවනා කරන්නේ? මාපේ මාරුවට සමහරවිට මෙතන ඉන්න නැත්නම් පිටියේ සක්මණෙන් තමයි ගොඩක් ගන්නෙ ස්වාමීන් වහන්සේ. සක්මණද සක්මණද වැඩියෙන් කරන්නේ? සක්මණ වැඩියෙන් කරන්නේ. ස්වාමීන් සක්මණේදී මේ මට වෙලා තියෙන්නේ මේ මම හිමින් නෑ. හරි. මට ඒක අරගෙන තල්ලු කරලා යන්න බැරි වෙන විදියට කකුල බ්ලොක් වෙනවා. හරි. එතකොට ඉඳගෙන ඉඳද්දි මොකද වෙන්නේ? ඉඳගෙන ඉන්නේ නැති ස්වාමීන් වහන්සේ මම ඉද්දිම මේ මේ ආනාපානෙට නාසය අග්‍රයට සිත යොමු කරපුවාම නිකන් අර එතන අර නිකන් ඕලාරක මෙතන නිකන් මේ උණුසුම් ගතිය විතරයි තේරෙන්නේ ඊට පස්සේ නිකන් හිත ගොඩාක් තැම්පත් වෙනවා වගේ ගතියක් එනවා ආනාපානය නැහැ ඊට පස්සේ අර නිකන් තමුන්ගේ පැද්දෙන ඒ වගේ පොඩ්ඩක් තියෙනවා ඒ වෙලාවට මේ මේ සිතවිලිත් මුලදී ටික ටික ආවට පසුව සිතවිලි එන බව තේරෙනවා යන බව තේරෙනවා ඒ වගේ තියෙන ගොඩක් සිතවිලි එනවා අඩු වෙනවා ඒ වගේම මේ සිත පැය ගාණක් කරින්න පුළුවන් අපහසුත් නැහැ සුවතාවයකුත් නැහැ සාමාන්‍ය ඕනතරම් වෙලා ඉන්න පුළුවන් ඔව් ඒ ඒ සාමාන්‍යයෙන් ඉන්න මැද හරියේදී සිතුවිලි හුඟා බහුල වෙනවද නැත්නම් සිතුවිලි අඩු වෙලා සම්පූර්ණ සිතුවිලි සමනය වෙලාද තියෙන්නේ? ගොඩක් අඩු වෙනවා. නමුත් නැත්තටම නැති වෙලා නැහැ ස්වාමීන් වහන්සේ. හරි. නැත්තටම නැතිලා නැහැ. නිකන් ඈතින් වගේ තියෙනවා. ඈතින් වගේ තියෙනවා. ඈතින් වගේ තියෙනවා. එතෙන්දී හිත හිත අරමුණු කරන් ඉන්නේ මොකද්ද? මම ඉතින් දැන් ඔහෙ බලාගෙන ඉන්නවා. හොඳයි. ඒ මොකද මට හුස්ම රැල්ලක් නැහැ ඉතින්. හුස්ම රැල්ල දැනෙන්නේ නැද්ද? නැහැ. හොඳයි. එතකොට කායික වශයෙන් මොන හරි දැනීමක් තියෙනවා. කායික වශයෙන් ඇතුලෙන් මට මොකක් හරි මම ඉන්නවා කියන ගතිය තියෙනවා. ඉඳලා හිටලා සම්පූර්ණ මං ඉන්න රුව මට තියෙනවා මම ඉන්නවා කියන එක දන්නවා. ඇඟ ඇතුලෙනුත් මට තේරෙනවා යම් දෙයක් මෙහෙම. මම ඉන්නවා කියන එක එහෙම මට හරියට නමුත් මේ හොඳ අවදියෙන් ඉන්නවා. සිතවිල්ලක් ආවොත් මම සිතවිල්ලක් කියන එක තාම මෙනෙහි කරනවා ස්වාමීන් වහන්සේ. හොඳයි. ඒකයි මම හිතනවා මේ අපිට ඒ පැත්තෙන් යන්න පුළුවන්. හිතගෙන අවධානයෙන් ඉන්න. හිත ගැන අවධානයෙන් ඉන්නවා. හිත ගැන අවධානයෙන් ඉන්නකොට අපිට මොන සිතුවිල්ලක් එනවා. බලන්න මේක මේ මුලින් සිතුවිල්ලක් තිබුණේ නැති ස්වභාවය හොඳින් වටහා ගන්න. ඔන්න මුකුත් තිබුණේ නැහැ මුලින්. හැබැයි එහෙම தත්ත්වයේ තියෙද්දි ඔන්න සිතුවිල්ලක් පහළ වෙනවා. ඒ සිතුවිල්ල පහළ වුණාට පස්සේ ඔන්න තමක් යමක් තේරෙනවා. ඔන්න හිතේ යම්කිසි චලනයක් තියෙනවා. නැත්නම් හිතේ පුංචි ආතතියක් තියෙනවා. නැත්නම් හිතේ මොකද්දෝ කතාවක් තියෙනවා. දොඩමළු වීමක් තියෙනවා. ඒ ගැන දැනුවත් වෙනවා. දැනුවත් වුණාට පස්සේ දැන් මේ එන කතාවට අපි උදව් කළොත් එහෙම මේක දිගට දුවනවා. يعني දිගට දිගට දිගට කතාවක් ගෙතෙනවා. නම් අපි එහෙම කරන්නේ නැතුව මේ සිතුවිල්ලක් දෙකක් ආවා. ඒ ආවට පස්සේ අපි ඒක දැනුවත් වුණා. හැබැයි මේකට අනුග්‍රහ කරන්න යන්නේ නැහැ. අපිට ඕන කවුරු හරි මතක් වුණා. අපි අකමැති කෙනෙක් මතක් වුණා කියලා හිතන්න. මතක් වුණාම ඔන්න දැන් පොඩ්ඩක් ඉතින් කේන්ති යනවා. ඔන්න සිතුවිලි දෙක තුනක් එනවා. ඒකත් එක්ක පොඩ්ඩක් යනවා. ඔන්න දැන් තේරෙනවා දැන් ඔන්න තරහා යාගෙන එන්නේ. එහෙම දැනගත්තට පස්සේ ඔන්න අපි ඒකට උනන්දු කරන්නේ නැත්නම් ඒකට අනුග්‍රහ කරන්නේ නැත්නම් අපි නිකන් පැත්තක ඉඳලා බලන් ඉඳීමක් විතරයි වෙන්නේ. අපි සතිමත් වීමක් විතරයි වෙන්නේ. එහෙමනම් අන්න ඒක ටික ටික ටික වියයි කියලා යනවා. ඒක නිකන් දුර්වලලා යනවා. දුර්වලලා ගියාට පස්සේ නැවතත් හිත පුංචි නිකන් අර සමනය වීමකටපත් වෙනවා. ඒ සමනය වීම තුල අපි ඉන්නවා. ඊට ආයෙත් බලන් ඉන්නකොට ඔන්න ආයෙ තව සිතුවිල්ලක් එනවා. ඒකටත් ඔය දෙයමයි සිද්ධ. අපි තුම ඒක රාග සිතුවිල්ල. ඔන්න ඒක ආවත් තේරුණා. ඔන්න දැනගත්තා. ඒකටත් අපි උනන්දු කරේ නැහැ. ඒකත් ඔන්න බොඳ වෙලා යනවා. ඊපස්සේ ආයෙ තව මොකක් හරි එනවා. කොහොම බොහොම සැහැල්ලුවෙන් ඉන්න හැබැයි. ඒ කියන්නේ සිතුවිලි එන්නේ නැති වෙන්න හිර කරගෙන ඉන්නත් එපා. ඒකට එන එනවා නම් එන්න දෙන්න. අපි බොහොම සැහැල්ලුවෙන් කැමති කෙනෙකුට එන්න දීලා බොහොම සැහැල්ලුවෙන් ඉන්නවා. හැබැයි හොඳ අවදියෙන් ඉන්නේ. හොඳ අවදියෙන් ඉන්නේ කවුද එන්නේ කියලා බලාගෙන. ස්වාමීන් මෙනෙහි කර යුතුද? මොකද ඒක නෑ මෙනෙහි කරනවා කියලා අලුතෙන් දෙයක් නැහැ. ඔව්. ඒ මෙනෙහි කරනවා කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද? නෑ මම සිතවිල්ලක් කියනකොට සිතවිල්ලක් කියලා හිතන්න ඕන. නෑ එහෙම ඕනෙත් නෑ. එහෙම ඇතුලෙන් අලුතෙන් විතර්ක කිරීමක් අලුතෙන් වචනයක්වත් කතා කරන්න ඕනේ නැහැ. ඒ කියන්නේ ඔහොම ඒ කියන්නේ සිතුවිල්ලක්ය මේක අර සිතුවිල්ලය මේක මේ සිතුවිල්ලය කියලා වචන වලින් නොකියුවට ප්‍රශ්නයක් නැහැ. මේක මොකක්ද දැන් අපි ද්වේෂසිතක් ද්වේෂසිතක් බව දැනගන්න පුළුවන්නේ. අපි තමු ඊළඟට නිකං හිත සැකයක් මොකක් හරි උපදිනවහම මෙන්න මේක සැකයක් කියලා දැනගන්න පුළුවන්. අන්න ඒ වගේ ඒක දැන ගැනීම විතරක් හොඳයි. ප්‍රමාණවත්. හිත පුළුවන් තරම් සංසුන්ව තියන් ඉන්නවා. ද්වේෂසිතක් ආවම ද්වේෂසිතක් බව දැනගන්නවා. දැනගෙන ඒකට මේ උදව් කරන්නේ නැතුව ඉන්නකොට ද්වේෂසිත හිමීට පහ වෙලා යනවා. ඊළඟට ආයෙ ඔන රාගසිතක් එනවා. රාගසිතක් බව දැනගන්නවා. දැනගත්තාට පස්සේ ඒක හිමීට පහ වෙලා යනවා. අපි ආයෙත් නැවතත් අර අපිට සාමාන්‍ය හුරු පුරුදු නිදහස් ස්වභාවයට සංසුන් ස්වභාවයටපත් වෙනවා. ඔය ඔය දෙක කරන්න. ඔය දෙක කළා මට පොඩ්ඩක් නැවත විස්තර කියන්න. හොඳයි. හොඳයි. ගෞරවනීය ස්වාමින්වහන්සේ පර්යංකය හිඳගෙන කොන්ද ඍජුව තබාගෙන උඩුතොල මතට අවධානය යොමු කරමි. උඩුතොලෙහි වේගයෙන් හා සියුම්ව සිදුවන චංචල කම්පන සතියට හසු වේ. මූලිකව සතිය උඩුතොල වෙත යොමු කරගෙන සිටියත් සමස්ත ශරීරයේම සියුම් චංචල කම්පන වැටහි. ස්වාභාවිකව සියුම්ම සිදුවන ආශ්වාස ප්‍රශ්වාස වරින් වර සතියට හසු වේ. ආශ්වාස ප්‍රශ්වාස වඩා ප්‍රකට අරමුණ වන විට ඒ වෙතට ඒ වෙතටත් කම්පන චංචල වඩා ප්‍රකටව අරමුණ වන විට එයටත් සතිය පිහිටුවමි. ආශ්වාස ප්‍රශ්වාස වඩාත් සියුම් වී ගෙවි යයි. ඉන්පසු චංචන චංචල කම්පනද ගෙවි යයි. සතියට හසුවන අරමුණක් නැතත් සතිය පවතී. ආශ්වාස ප්‍රශ්වාස හා කම්පන චංචල තිබේදැයි බැලීමට සිතුවිලි පහළ වේ. එවිට යලිත් ආශ්වාස ප්‍රශ්වාස හා කම්පන චංචල දැනෙන්නට පටන් ගනී. ගෞරවනීය ස්වාමින් වහන්ස සියුම් කම්පල චංචන දැනෙන අතරතුර ආශ්වාස ප්‍රශ්වාස වැටහෙන විට ইহත කී පරිදි වඩා ප්‍රකට අරමුණ වෙත සතිය පිහිටුවීම හරිද එසේ නැතිනම් එවිට සතිය පූර්වකව ආශ්වාස ප්‍රශ්වාස වෙත යොමු කොට ආශ්වාස ප්‍රශ්වාසයේහි වෙනස්කම් නිරීක්ෂණය කිරීමට උත්සාහ කළ යුතුයද නැතිනම් ආශ්වාස ප්‍රශ්වාස නොතකා හැර උඩුතොලෙහි දැනෙන චංචල කම්පන වෙත පූර්ණ අවධානය යොමු කළ යුතුයද? කාර්නිකව පහදා දෙන සේක්වා. කාගෙද කියලා දැනගන්න පුළුවන්ද? හුඟක් කල් භාවනා කරනවද දැන් නැත්නම් ඊයේ පෙරේද පටන් ගත්තේ? අවුරුදු 10ක් විතර භාවනා කරනවා. අවුරුදු 10ක් විතර භාවනා කරනවා. හොඳයි. දැන් එතකොට මුලින් කියන්නේ ආනාපාන සතිය වගේ දෙයක් මුලින් කරාද? මම රේරුකාණි මහානායක හාමුදුරන්ගේ විදර්ශනා භාවනා පුතේ තියෙන ක්‍රමයට තමයි භාවනා කරේ ස්වාමීන් වහන්සේ. එතකොට තමයි පළමුවෙන්ම චංචල කම්පන දැනෙන්න ගත්තේ. හරි. ඊට පස්සේ ධම්මකූට ගියා එකපාරක්. හරි. ඊට පස්සේ ලාවල විජිතනන්ද හාමුදුරුවන්ගේ ක්‍රමයට තමයි ගොඩක් දුරට භාවනා කළේ 2016 විතර ඉඳලා. හොඳයි. එතකොට ඒ කියන්නේ ඒ ක්‍රමයේදී ආනාපාන සතිය ටිකක් වඩලා ඊළඟට කයට හිත යොමු කරගෙන ඉන්න එකද කරන්නේ? ආනාපානෙට යන්නෙම නෑ ස්වාමීන් වහන්සේ නිරන්තරයෙන්ම කම්පන චංචල දැනුත් දැනෙනවා. හොඳයි. ඒවා බලමින්ම ඉන්නවා. එහෙමයි. හොඳයි. එතකොට ඒ දැනෙනකොට හිතේ ස්වභාවය කොහොමද? හිත නිශ්ශබ්දද? හිත සමහරක් වෙලාවට අරමුණු පහළ වෙනවා ස්වාමීන් වහන්සේ. සමහරක් වෙලාවට නිශ්ශබ්ද වෙනවා. හොඳයි. ම්ම් ඒ කියන්නේ බහුතරයක් අරමුණු පහළ වෙනවාද? බහුතරයක් නිශ්ශබ්දද? ඒ කියන්නේ පැයක් ගත කියලා. පැයේ විනාඩි 45ක්ම සිතුවිලි පහළ වෙලා විනාඩි 15යිද නිශ්ශබ්ද? එහෙම නැත්නම් විනාඩි 45ක්ම නිශ්ශබ්දයි විනාඩි 15ක්ද නිශ්ශබ්ද මේ සිතුවිලි තියෙන්නේ. වැඩිපුර නිශ්ශබ්දයි සර්. වැඩිපුර නිශ්ශබ්දයි. හොඳයි. එතකොට ඒ නිශ්ශබ්දතාවයේ හිත පවත්වමින් හොඳට මේ මුළු කය පුරාම ඕනම තැනක පහළ වෙන කම්පන චංචල ස්වභාවයක හිත පවත්වන්න දැන් හැකියාව තියෙනවා. එහෙමයි. හොඳයි. එතකොට මේ කම්පන චංචල වලට මොකද වෙන්නේ බලන් ඉන්නකොට? ඒකත් සමහරක් වෙලාවට ගෙවිලා යනවා ස්වාමීන් වහන්ස. එතකොට සතිය විතරයි වගේ තමයි දැනෙන්නේ. එතකොට තවත් උවමනාවෙන් කම්පන චංචල තියෙනවද බලන්න හිතුවිලි මතුවෙනවා. එතකොට ආයේ කම්පන චංචල මතුවෙනවා ස්වාමීන් වහන්ස. පොඩි වෙලාවයි අර සතියට මොනවත් මහු නොවන වෙලාව තියෙනවා. ඒ සතියට මොනවාක්වත් අහු නොවන වෙලාවට එහෙම හොයන්න යන්න ඕනේ නැහැ. ඒ කියන්නේ නිකන් හැබැයි කියන්නේ මුළු කය ගැන නිකන් අපි හිතමු දැන් මේ කය නම් හිතන මේ කය කියලා මේ කය දිහා අපි නිකන් පැත්තකින් බලන් ඉන්නවා. මොනවා හරි දෙයක් මතුවනහම වටක් ගාලා එතෙන්ට යොමු වෙලා ඒක බලනවා. හැබැයි මුකුත් නැති වෙලා නැති වෙලා වේදී අපි නිකන් ඒ බලාගෙන ඉඳීම විතරයි තියෙන්නේ. අපි අලුතෙන් මේකේ කම්පංචංචල ඇති කරන්න උත්සාහයක් අවශ්‍ය නැහැ. මේ ඇති වුණොත් අපිට අංගාලා මෙතන මෙතෙන්ට එනවා. යොමු වෙලා බලනවා. දැන් එහෙම මුකුත් අරමුණක් නැත්තම් පොඩ්ඩක් සංසිඳීම තුළ ඉන්න පුළුවන් ද බලන්න. ඒ අපිට කියන්නේ මේ කම්පන සංසල ස්වභාවයන් බැලීම හරහා ඉගෙනගත්ත දේ මොකද්ද? මෙතන අනාත්මයි සහ මෙතන හැඳෙන්න අල්ලන්න දෙයක් නැහැ කියන එක ස්වාමීන් වහන්සේ හැමතෙම අනිත්‍ය වෙනවා කියන කතාව. ඒ කියන්නේ මේ කම්පන චංචල එන කිසිම දෙයක් දිග වේලාවක් පවතින දේවල් නෙමෙයිනේ. ඒවා එනවා බොහොම සුළු වේලාවකින් ආයි යනවා. එහෙමයි. ඉතින් මේ විදිහට ඕනම කම්පන ස්වභාවයක්, ඕනම ඕනම චංචල ස්වභාවයක් එනවා සුළු වෙලාවයි ඊට පස්සේ යනවා. එනවා සුළු වෙලාවයි යනවා. මේ මේ න්‍යාය මේ හැම දෙයකම පොදුයි. එහෙමයි. ඒක හොඳට තේරුම් ගන්න. ඒ කියන්නේ අපි මේ ඇත්තටම කියනවා මේ අනිත්‍ය ලක්ෂණය හොඳට වටහා ගැනීම සඳහා හිතට ලබලා දෙන අවස්ථාවක් තියෙනවා. හොඳට අපි කය දිහා නිරීක්ෂණය කරනවා. අපි ඒ සඳහා එකපාරටම බෑ යම්කිසි හිතේ සමාධිමත් භාවයක් හදා ගන්නවා. අපිට ආනාපාන සතියින් වෙන්න පුළුවන්, මාක් හරි වෙන උපක්‍රමයක් වෙන්න පුළුවන්. එහෙම සමාධිමත් හිතෙන් මේ කය හොඳට නිරීක්ෂණය කරනවා. නිරීක්ෂණය කරන්න නිරීක්ෂණය කරන්න අපිට තේරෙනවා මේක ඔන්න ඕනම තැනක අපිට මුලින් කියන්න බෑ කොහෙද මේක පහළ වෙන්නේ කියලා. ඕනම තැනක ඔන්න කම්පන ස්වභාවයක් පහළ වෙනවා. පහළනවත් එක්කම ඔන්න ඒක නැති වෙලා යනවා. ආයෙ තව එකක් පහළනවා පහළනවත් එක්කම නැති වෙලා යනවා. අපිට තැනගෙන නිශ්චයක් කරන්න බෑ මේ පහළ වෙන දේ කොච්චර කාලයක් තියෙනවද කියන එක ගැන නිශ්චය කරන්න බෑ. එතනින් අනාත්මයි කියලා තේරුම් ගන්නත් පුළුවන්. ඉතින් ඔය දේ තේරුම් ගනිමින් දැන් මේ ටික ඒ කියන්නේ මුකුත් දැනෙන්නේ නැති වෙලාවට හිත සංසුන්ව තියාගන්න. හිත නිකන් වික්ෂිප්ත කරගන්න යන්න එපා. ඒ කියන්නේ අර ඔතනට කියනවා ඒ කියන්නේ මුකුත් නැති වුනහම අලුතෙන් අරමුණක් හිතට දෙන්න යන්න එපා. එහෙමයි. දෙන්න යන්න නැතුව බලන්න අපි තුමු අරමුණක් නැති වුණා. දැන් විනාඩි 5ක් අරමුණක් ආවේ නැත්තම් ඒ විනාඩි 5 බොහොම සංසුන්ව නිස්කලංකව නිකන් ඉඳීම පමණයි තියෙන්නේ. එහෙමයි. නිකම්ම ඉන්න. ඒ වෙලාවේ බොහොම සංසුන්ව ඉන්නවා. කිසි කලබලයක් නැහැ, කරදරයක් නැහැ. බොහොම සතුටුදායකයි. මොකද මේ කරදර කරන්න කවුරුත් නැහැ. කියන්නේ මේ කම්පන චංචල එනවා කියන එක නිකන් කරදරයක් වගේනේ. එහෙමයි. මේ හරි සංසුම් බවක්, සාමකාමී බවක් තියෙනවා. ඒ සාමකාමී බව අඩපණ වෙනවා අර වගේ එක්කෙනෙක් ඇවිල්ලා දඟලලා ගියාම. මේක කවුරු හරි ඇවිල්ලා දඟලනවානේ. කම්පන චංචලයක් කියන්නේ. ඒ දඟලිල්ලක් මුකුත් නැහැ. ඔන්න සමනය වෙලා තියෙන්නේ. සමනය වුණා නම් මේ සමනය වෙච්ච ස්වභාවය තුළ ඒ සාමකාමී බව තුළ බොහොම සංසුන්ව ඉන්න. නිකන් ඉඳීම පමණමයි. කිසි කියන්නේ වචනේ පරිසමාප්තාර්ථයෙන්ම නිකන් ඉඳීමක් තියෙන. එහෙමයි. ඒතර නිකම්ම ඉන්න. ඊළඟට සක්මන ගැනත් පොඩ්ඩක් කියන්න. සක්මන කෙලවරේ සිටගෙන සම්පූර්ණ කයට සතිය යෙදුවෙමි. මුළු කයම වේගවත් චංචන කම්පන ගොඩක් ලෙස දැනුනි. යටිපතුල පොළව හා ස්පර්ශ වීම ගැන සතිමත් වෙමින් සක්මනේ යෙදුණෙමි. පතුල පොළවේ ස්පර්ශ වන විට තදට දැනුනි. পায় ඔසවන ගෙන යන කාලවලදී යටිපතුලට අවධානය තබමි. යටිපතුලේ චංචල කම්පන දැනුනි. කයේ වෙනත් තැන්වල විශේෂයෙන් උඩුතොල කම්මුල හිස දැනෙන චංචල කම්පන નિરાයාසයෙන් සතියට හසුවිය. සක්මන් මළුවේ වාර කිහිපයක් ගමන් කළ පසු කයට වඩා කය වඩාත් සැහැල්ලු විය. යටිපතුලේ චංචල කම්පන නොදැනී ගියේය. කයේ අනිත් තැන්වල චංචල කම්පන වඩා සියුම් විය. යටිපතුල පොළවහා ගැටෙන විට ඒ කෙරෙහි සතිය යොමු විය. බාහිර ශබ්ද ඇසුනි. සිතුවිලි මතුවිය. නමුත් ඉන් භාවනාවට බාධාාවක් නොවිය. කයේ සියුම් චංචල කම්පන හා পাය පොළව ස්පර්ශ කෙරෙහි සතිය අඛණ්ඩව පැවතුණි. දකුණු කකුලේ මහපට ඇඟිලි තුඩින් සීතල ධාරාවක් පිටවන්නාක් මෙන් දැනුනි. ඉන්පසු නිදිමත ගතියක් දැනුනි. අගට සතිමත් අගටම සතිමත් වී සක්මනේ යෙදුණෙමි. නිදිමත පහව ගොස් සිත වඩා පැහැදිලි විය. කීප වාරයක් සක්මන් කළ පසු යලි නිදිමත විය. මෙලෙස වාර කීපයක් නිදිමත වීම හා නිදිමත පහ වී සිත සැහැල්ලු වීම සිදුවිය. දෛනික කටයුතුවලදී සතිය පැවැත්වීම. નિરાයාසයෙන් නිරන්තරයෙන් කයේ දැනෙන චංචල කම්පන ගැන සතිමත් වෙමින් දෛනික කටයුතු කිරීමට උත්සාහ ගතිමි. ඇවිදින විට යටිපතුල පොළවේ ස්පර්ශ වීම ගැන සතිය පිහිටුවීමට උත්සාහ ගනිමි. එච්චරයි. හොඳයි. හොඳයි. හොඳ උත්සාහයක් දරලා තිනවා. ඉතින් දැන් තියෙන්නේ බලන්න ඒ කියන්නේ සක්මනේදී පරයන්කේදී කියලා ඊළඟට දැන් එදිනදා කටයුතුයි කියලා ලොකු වෙනසක් නැහැ දැන්. හැම තැනම තියෙන දැන් මේ හැම එකම කම්පන චංචල ස්වභාවයක් පමණයි. කියන්නේ ධාතු ස්වභාවයකට පමණක් දැන් හිත එනවා. දැන් අපිට මුලින් ඔන්න මමෙක් හිටියා, අරයා ඉන්නවා, මෙයා ඉන්නවා, මම භාවනා කරන ඔහොමනේ තිබුණේ. ඒවා දැන් ඔක්කොම පහ වෙලා ගිහිල්ලා මේක නිකන් ධාතු ස්වභාවයක් විතරයි තියෙන්නේ. සක්මන් කරද්දි ධාතු ස්වභාවයක් විතරයි. ඉඳගෙන ඉන්නකොට ධාතු ස්වභාවයක් විතරයි. අනිත් වැඩ කටයුතු කරද්දි ධාතු ස්වභාවයක් විතරයි. ඉතින් ඔය තුල හොඳට සතිමත් වෙන්න ඊළඟට සක්මනේදිත් බලන්න අර ඒ අරමුණු දැනෙනවා කම්පන චංචල ස්වභාවයන් දැනෙනවා හිත ඒවා එච්චර අල්ලන්න කැමති නැත්නම් හිතට ටිකක් නිදහසේ ඉන්න දෙන්න. එහෙනම් මේකේ يعني අපි මුලදී තමයි අරමුණට හිත හොඳට උමනාවෙන් බලෙන් වගේ නම්වන්නේ. මොකද නැත්නම් හිත දුවනවානේ. එක්ක අතීතෙට දුවනවා අනාගතෙට දුවනවා. දැන් එහෙම නම්වන්න ඕනේ නැහැ. දැන් يعني දැන් අපි ටිකක් ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. ටිකක් හිත දියුණු වෙලා තියෙන්නේ. නැත්තම් සමනය වෙලා තියෙන්නේ. මේ වෙලාවේදී අපි බලෙන් හිත අරමුණට නැංවීම හිතට කරන වෙහසක්. ඒකයි අර කම්පන චංචල නැති වෙලාවට හිතට විවේකයක් දෙන්න. බොහොම සතුටින් නැත්තම් සැහැල්ලුවෙන් නිකන් නැවතිලා වගේ එයා මුකුත් අරමුණකින් තොරව බොහොම නිදහසේ තියෙනවා. ඊළඟට බලන්න සක්මනේදී මේ කම්පන ටිකක් වෙලා ගියාට පස්සේ මේ කම්පන චංචල නිකන් ඈතට ගිහිල්ලා වගේ නිකන් බොඳ වෙලා වගේ නැත්තම් ලාවට දැනෙනවා වගේ ගියොත් දැන් උවමනාවෙන් ආයේ බලෙන් අරවට දාන්න යන්න එපා. ඒ වෙනකොට නිකන් හිත ටිකක් ඈතට වෙලා මම මේ කියන එක තේරෙනව නේද? දැන් මුලදී අපි තුම මේකනම් අරමුණ මේ අරමුණ දැඩිව ග්‍රහණය කරන් ඉන්නේ. දැන් ටික ටික ටික කරන්න යන්න කරගෙන යද්දි මේ ග්‍රහණය ලිහිල් වෙනවා. ලිහිල්ලා ටික ටික ටික නිකන් අරමුණ ඈතට ඈතට ඈතට යනවා වගේ නිකන් බොද වෙලා ගියා. ආයි අපි ගිහිල්ලා මේක අල්ලන්න යන්න ඕනේ නැහැ. ඒ වෙනකොට මේක ගියා. අපි ඉන්නවා සැනසෙල්ලේ. දැන් අපි ඔහේ කය සක්මන් කරනවා. ඒනට ලොකු දෙයක් දැනෙන්නේ නැහැ. ඒ නොදැනීම තුල ඉන්න. හරි. එතකොට ස්වාමීන් වහන්සේ ගොඩක් විලේට වෙන්නේ නොදැනී ගිහිල්ලා නිදිමත ස්වභාවයක්. අන්න ඒ නිදිමත එනකොට ඒ කියන්නේ සක්මනේ යන්න පුළුවන් සීමාවට ඇවිල්ලා. එතම ඊට පස්සේ සක්මනේ යන්න එපා. සක්මන නතර කළා එක්කෝ හිට ගන්න. හිටගෙන බොහොම හිත සංසුන් වෙන්න ඉඩ දෙන්න. ඒ සංසුන් වෙලා හිත එහෙම්ම නිකන් සමාධිමත් වෙයි. එහෙම්ම හිත ඒකාග්‍ර වෙනවා. හිත ලොකු අරමුණක් ඇත්තේ නැහැ. හැබැයි බොහොම නිස්කලංකව හිත නිකන් නතර වෙලා බොහොම සැහැල්ලුවෙන් තියෙනවා. ඒ තුළ ඉන්න පොඩ්ඩක්. ඊළඟට ඒ කියන්නේ සක්මන ඒ නිදිමත ඒම නැත්නම් නිකන් වටේම නිකන් අඳුර වේගන වගේ එනවනම් ඒ කියන්නේ සක්මන ඇති දැන්. එතනින් නතර වෙලා එන්න එක්ක හිට ගන්න එහෙම නැත්නම් මේ පරයන්කට ඇවිල්ලා වාඩි වෙන්න. හොඳයි. කරලා ටිකක් ආයි අපි විස්තර කියන්න. හොඳයි. ගරු ස්වාමින් වහන්ස අවුරුද්දක පමණ කාලයක සිට මා ආනාපානසති සහ සක්මන් භාවනාව කරමි. පර්යංක භාවනාව ආස්වාසය නිරීක්ෂණය කළ විට මුල පටන් ගැනීමේ හුස්ම දකුණු පැත්තේ නාස්කුහරයෙන් ඇතුල් වේ. නාස්කුහරයට පොඩ්ඩක් ඉහළින් පටන්ගෙන මැදදී සියුම් බවකුත් ආස්වාසය අවසානයේ ගොරෝසු බවකුත් දැනේ. ආස්වාසයේ අවසානයේ ප්‍රස්වාසයේ පටන් ගන්නා තැන පුංචි ඉඩසක් ඇති බව දැනෙනවා. ආස්වාසයට වඩා ප්‍රස්වාසයේ දීර්ඝ බව දැනෙනවා. මේ ආකාරයට වාර 10ක් 15ක් පමණ නිරීක්ෂණය කළාට පසු ආශ්වාසය අවසන් වීගෙන යන විට උගුර කැසීමත් කෙල ගැලීමටත් පටන් ගන්නවා. ප්‍රාශ්වාසය අවසානයේ උණුසුමක් පිට වුණි. අවට සිසිල් බවකුත් මුහුණ තැන තැන කූඹි කන බවක් දැනුනි. අභ්‍යන්තරයේ පුංචි කතාවක් පවතිනවා. මේ ආකාරයට තවත් වාර 20ක් 30ක් පමණ නිරීක්ෂණය කරන විට සියුම් චලනයක් සිදු වෙනවා. අභ්‍යන්තර කතාව සම්පූර්ණයෙන් වාගේ නවතිනවා. හුස්ම ඊතා සියුම් වෙලා ශරීරය ඊතා සැහැල්ලුයි. මා නිදිදැයි බැලීමට සිත් වෙනවා. මේ ආයුරින් පැය භාගයක් පමණ සිටිය හැකිය. ඉබේම වාගේ හෝ අවට පරිසරයේ හේතුවකින් ඇස්සර බැලූ විට භාවනාවෙන් මිදේ. නැවත එම මොහොතේ පර්යංකයේ සිටිය නොහැකි බව දැනෙන නිසා සක්මනට සිත යොදවමි. සක්මන් භාවනාව. පූර්ව කෘත්‍ය විනාඩි 2 3යි. පාදයේ එසවීම තැබීම හොඳින් නිරීක්ෂණය වේ. පියවර 36ක් පමණ නොකඩවා නිරීක්ෂණය කළ හැකිය. මගේ සිත ශබ්ද රූප නිසා විසිරී යාම අඩුය. අභ්‍යන්තර කතාව ඊටාම කෙටිය. කෙටි පණිවිඩ තිබෙනවා. සිත විසිරී යන විට වහාම එය දැනගන්නවා. නැවත සක්මනට සිත එකඟ කර ගැනීමට හැකිය. මේ අයුරින් නැවත වාර 10ක් 15ක් යන විට ශරීරය ඊටා සැහැල්ලුයි. හුස්ම දැනෙන හුස්ම නොදැනෙන තරම්. උඩින් උඩින් යනවා වගේ දැනෙනවා. නිදිමතයි, වෙරි වගේ. මේ අන්දමට තවත් වාර 10ක් 15ක් යන විට මමෙක් ඉන්නවාදයි නොදෙනි. කියන්න බැරි ලියන්න බැරි තැනක්. පපුව තද වෙලා වගේ ඉක්මනින් මෙතනින් එළියට එන්න ඕන වෙනවා. එළියට එනවා. වතුර බොන්න ඕන වෙනවා. නැවත සක්මන නිරීක්ෂණය කිරීමට නොහැකි වගේ. දෛනික කටයුතු වලදී බණ අසන අවස්ථාවලදී ආමිස පින්කම් වලදී මගුල් ගෙදරකදී අවමගුල් අවස්ථාවලදී කූඹි කනවා දැනෙනවා උණුසුම් පිට වෙනවා අතරින් පතර සතිය පීටවා ගත හැකියි හොඳයි. වෙරි <laughs> වෙච්ච එක තමයි ප්‍රශ්නේ. <laughs> කෙසේ නමුත් මේ හොඳයි හැබැයි හැම පුළුවන් තරම් සතිමත් වෙන්න උත්සාහත් වෙලා තිනවා. ඒ කියන්නේ ඕවා ගැන හොයන්න යන්නත් එපා. ඒ කියන්නේ අපේ <clears throat> විශේෂයෙන්ම හිතමුන් ඉඳගෙන භවනා කරද්දී හිතේ එකඟතාවයක් ඇති වෙනකොට මේ අපි නොදැනුවත්වම මේ සංඥාවන් පහළ වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔය කූමි දෝනවා වගේ නැත්නම් කොහේ හරි නියන් නලියනවා වගේ හිසේ යම් ප්‍රදේශයක් නිකන් අත ගන්නවා වගේ නැත්නම් උඩ පයින්නවා වගේ ඔය වගේ යම් යම් සංඥාවන් එන්න පුළුවන්. ඕවා කියන්නේ කියන්නේ තේරුම් ගන්න තියෙන්නේ මේ භාවනාව වැඩෙනවා කියන ලක්ෂණ පමණයි. ඉතින් මේක වෙන්නේ හරියට මෙන්න මේක හේතුව නිසාය කියලා හොයන්න යනවට වඩා තේරුම් ගන්න තියෙන්නේ මේවා මේ භාවනා කරගෙන යද්දී අපිට අත්දකින්න ලැබෙන අතුරු ඵල සමහරවිට කෙනෙකුට ඔන්න කෙලුණන්න පටන් ගන්නවා. නැත්තම් එකපාරණේ අත විසි වෙන්න පටන් ගන්නවා. නිතරම විසි වෙනවනේ මේ හිටපු ගමන් ඔන්න අතක් විසි වෙනවා. නැත්තම් පොඩ්ඩක් ඔන්න නලියනවා වගේ දැනෙනවා. ඉතින් ඒවා සාමාන්‍ය දේවල් ඒවා මගහැරලා යනවා. ඒක ලොකු ප්‍රශ්න නෙමෙයි. මුලදී හැබැයි ඉතින් අර ඕක පළවෙනි වතාවට එනකොට මේක ලොකු ප්‍රශ්නයක් වගේ දැනෙනවා. හැබැයි කාලයක් දිගට කරගෙන යනකොට ඔක්කොම සමනලලා යනවා. ඉතින් දිගට කරගෙන යන්න පුළුවන් බවක් තේරෙනවා. මම මේකේ මොනවා හරි ඉස්සරහට යන්න බැරි ගැටලු සහගත තැනක් තියෙනවා නම් අහන්න කියලා මම ඉල්ලා සිටිනවා. හොඳයි. අපි එහෙනම් ඊළඟ ප්‍රශ්නට යමු. ගරුතර ස්වාමින්වහන්ස, අවුරුදු දෙකකට වැඩි කාලයක් ඔබ වහන්සේගෙන් කමඨහන් ගැන භාවනා කරමි. පර්යංක භාවනාවේදී මම දැන් මෙතන ලෙස මෙනෙහි කරමින් භාවනාව පටන් ගන්නා අතර ටික වේලාවකදී හුස්ම ගන්නා බව ශරීරය ඉහළ පහළ යන බව දැනීමෙන් දැනගනිමි. ඉන්පසු මුහුණ දෙසට හිතගෙන ගියද හුස්ම රැල්ල ප්‍රකටව නොදැනි. ක්‍රමයෙන් හුස්ම ගන්නා බවද නොදැනි. ඉන්පසු දැනෙන දෙය දෙස බලා සිටිමි. විටක කිසිදු දැනීමක් ප්‍රකටව නොදැනෙන අතර අරමුණක් නොමැතිව බලා සිටිමි. විටක සිතුවිලිද විටක සිහිනයක් ලෙස සිදුවීමද වේදනාවද හටගනී. වේදනාව තද වේදනාවක් වුවද ඒ දෙස බලා සිටීමට හැකිය. පැයක පමණ කාලයක් භාවනා කරමි. කම්මැලිකම ඇති වී භාවනාව නතර කරමි. කරුතර ස්වාමින්වහන්ස මෙලෙස මාස 6ක පමණ කාලයක් පවතී. දවසට පැයක පමණ කාලයක් භාවනා කරමි. මා භාවනාව පටන්ගෙන ටික කාලයකින් හුස්ම රැල්ල ප්‍රකටව දැනීම නොදැනී ගිය අතර හුස්ම රැල්ලේ මුලැමැද අග සියුම්ම නොදැනිනි. මාගේ සත්‍ය මදිකම හෝ භාවනාව කාලය අඩුවීම භාවනාව දිගටම කරගෙන යාමට බාධාවක් වී ඇතිදයි කරුණාවෙන් පහදා දෙන්න. ම්ම් දැනගන්න පුළුවන්ද කාගෙද කියලා? දිගට භාවනා කරා කරන්න හම්බුනේ නැද්ද? සම්නංශ ගෙදරදී පැයක් විතර තමයි කරන්නේ සම්. හැමදාම කරනවා. ගොඩක් වෙලාට කරනවා සම්මනස්. ඉඳගෙන කරන භාවනාව විතරද නැත්නම් සක්මන් භාවනාවත් කරනවා? සක්මන පෑ භාගයක් විතර කරනවා ඉඳගෙන පෑයක් විතර කරනවා සම්. හොඳයි. ඒ කියන්නේ දැන් මේ අවුරුදු දෙකක් තිස්සම ওই විදිහටම කරනවද? එහේ සම්. හොඳයි. දැන් එතකොට මොකද්ද ප්‍රශ්නේ? සම්මනස් අර මං කියපු ස්වභාවය කියන්නේ මුකුත් අරමුණක් නැතුව තියෙනවා ඊට පස්සේ ඉක්මනින්ම අර හුස්ම රැල්ල දැනෙන්නේ නෑ මුලින්ම සාමනහස දැනෙන්නෙම නෑ දැන්. හරි. ඊට පස්සේ දැන් එතකොට හුස්ම රැල්ල දැනෙන්නේ නැති වෙලාවේදී මොනවද දැනෙන්නේ එතකොට ස්වාමිනාස් ඉඳගෙන ඉන්න බව දැනෙනවා. හරි. සමහර වෙලාවට වේදනාවක් දැනෙනවා. ඒ මොන හරි يعني ඉඳගෙන ඉඳද්දි දැනෙන දේවල් නැත්නම් වේදනාවන් ඔය වගේ දේවල් කාලයක් තිස්සේ හොඳට නිරීක්ෂණය කළාද? එහෙයි ස්වාමීන් වහන්සේ. කළා. වේදනාව එහෙම නිරීක්ෂණය කරනවා ස්වාමීන් එතකොට يعني අපි හිතමු මුල් කාලයට වඩා දැන් වේදනාව නිරීක්ෂණය කිරීම හරහා මොනවාද තේරලා තියෙන්නේ? වේදනාව තුල නම් සම්නංශ ගොඩාක් තද වේදනාව වුණත් ඒ දිහා බලාගෙන ඉන්න පුළුවන්. වේදනාව හින්දා ඉරියව් මාරු කරන්න හිතෙන්නේත් නෑ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ පොඩ්ඩක් ඉවසගෙන මේ වේදනාව හොඳට දරාගෙන ඒක නිරීක්ෂණය කරනවා. එහෙයි ස්වාමීන් වේදනාව එහෙ මට්ටමේම තියෙනවද නැත්නම් වෙනස් වෙනවද? වෙනස් වෙනවා ස්වාමිනාස. ගොඩක් වෙලාවට දැන් තද වේදනා එනවත් අඩුයි ස්වාමිනාස. හොඳයි. එතකොට වේදනාව හොඳට සමනය වෙච්ච අවස්ථා අත්දැකලා තියෙනවද? එහෙ ස්වාමිනාස. එතකොට මොකද වෙන්නේ? එතකොට ස්වාමිනාංශ කිසිම අරමුණ වේදනාවකුත් නැහැ වෙන අරමුණකුත් නැහැ නිකන් මන් දිහාම බලාගෙන ඉන්නා වගේ දැනෙන අවස්ථා තියෙනවා ස්වාමිනාංශ. හරි. දැන් දැනටත් ওই දෙයම පොඩ්ඩක් කරන්න. දැන් ආයෙත් ওই වැඩේම පටන් ගන්න. අපි තුමු මේ වේදනාව ඔස්සේම යන්න කිසිම අකමැත්තක් නැහැ නේ. නෑ ස්වාමීනි. ඒ කියන්නේ වාඩි වුණා දැන් ආයේ ආනාපාන සතියට නොගියත් කමක් නැහැ. වාඩි වුණාම දැනෙන දේ වලින් පටන් ගන්න පුළුවන්. ඔන්න වාඩි වුණා. ඔන්න අපි තුමු මේ අත් දෙක තියෙනකොට මෙතන පුංචි උණුසුමක් දැනෙනවා. එහෙම නැත්නම් වාඩිලා ඉන්නකොට තෙරපුමක් දැනෙනවා. පීඩනයක් දැනෙනවා. නැත්නම් කයේ බරගතියක් දැනෙනවා. නැත්නම් කයේ යම්කිසි කම්පන ස්වභාවයක් දැනෙනවා. සෙලවෙන ස්වභාවයක් දැනෙනවා. නැත්නම් පිම්බීම හැකිලිම වගේ ඒ චංචල ස්වභාවයන් දැනෙනවා. මේ දැනීම ඕන එකකට හිත තියන්න. හිත තියන එකක් හොඳට හැබැයි හොඳට ඒ කියන්නේ දැන් මේ විවිධාකාර දේවල් තිබුණට ඔය අතරින් එකක් ටිකක් ප්‍රබලව දැනෙන දෙයක් වෙන්න පුළුවන්. අන්න එතනට අර හිත හොඳට යොමු කරන්න. හිත යොමු කරලා බලාගෙන ඉන්න. දැන් ඔතෙන්ද හිත ඒ තරම්ම ඒකේ බහින් නැත්තම් හිත නිකන් ආයි විසිරෙනවා නම් කතන්දර ගෙතෙනවා නම් ආයි තානාපාන සතිය පොඩ්ඩක් යන්න. ඒ කියන්නේ ඒ කියන්නේ හිතේ ඒ කියන්නේ ඒකාග්‍රතාවය සමාධිමත් භාවය අඩුයි. නමුත් ඒක හොඳට වැඩිලා තියෙනවා නම් හොඳට අපි හිතමු හොඳට සක්මනක ගිහිල්ලා හොඳට සතිය පිහිටවලා වර්තමානට හිත අරගෙන නම් අපි ඔන්න වාඩි වෙන්නේ කෙලින්ම අරක බලන්නම පුළුවන්. එහෙම නැත්තම් එච්චරම සක්මනේදී හොඳට සතිමත් වෙලා හිත සූක්ෂම වෙලා අවදිමත් වෙලා ආවිල්ලා නැත්තම් පොඩ්ඩක් ආනාපාන සතියත් පොඩ්ඩක් වඩලා නැවතත් හිත සතිමත් වෙලා අරක බලන්න යන්න පුළුවන්. එහෙම බලාගෙන යද්දී බලන්න වේදනාවන් ඔස්සේ ඉන්න. වේදනාවක් හට ගන්නවා. දැන් නිකන් අපි තේරුම් ගන්න තියෙන්නේ මේ වේදනාව අපිට ලොකු කතන්දරයක් කියලා දෙනවා. අපි මේ කතන්දරය දැනගන්න නම් අපේ ඇතුලේ තියෙන කතන්දරේ අපේ මදර නතර කළා තමයි මෙයා මේ කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න තියෙන්නේ. මෙයා අපිට පෙන්නනවා ඔන්න මේ වේදනාවන් පහළ වෙන්නේ කොහෙද කියලා අපිට නිශ්චයක් නැහැ. එහෙම කියන්න පුළුවන්ද? ඊළඟ වේදනාව කයේ කොහෙද පහළ වෙන්නේ කියලා කියන්න පුළුවන්ද? එහෙම බෑ. ඊළඟට පහළ වෙච්ච වේදනාව පහළ වෙන්න යන වේදනාව සැප වේදනාවක්ද දුක් වේදනාවක්ද උපේක්ෂා වේදනාවක්ද කියලා මුලින් කියන්න පුළුවන්ද? එහෙමත් බෑ. ඊළඟට ඒක පහළ වුණාට පස්සේ කොච්චර වෙලා මේක පවතීද කියලා කියන්න පුළුවන්ද? එහෙමත් බෑ. ඔය ඔක්කොම තේරුම් ගන්න පුළුවන්ද කීකේ බලන්න. ඔක්කොම මේව පුළුවන්ද? මේ කොයි වෙලාවද පහළ වෙන්න දන්නේ. ඔන්න පහළ වුණා ඔන්න බලන්න ගියා. ඉතින් හිත කොච්චර කිව්වත් ඔන්න දුක් වේදනාවක් නම් ඉක්මනට මේක ගියා නම් හොඳයි කියලා කොච්චර හිතින් ප්‍රාර්ථනා කරත් එහෙම යන්නෙත් නෑ. ඊළඟට සැප වේදනාවක් ඇවිල්ලා මේක මෙන්න යානම් හොඳයි තව ටිකක් තිබුණොත් හොඳයි කියලා අපි කොච්චර තියාගන්න උත්සාහ කළත් ඒ ඉන්නෙත් නැහැ. අපි තේරුම් ගන්න තියෙන්නේ මේ වේදනාව අපිට ඕන විදිහට නෙමෙයි වැඩ කරන්නේ. මෙතන තියෙන අනාත්ම ස්වභාවය. අපේ අපේ අනසකට යටත් නැහැ වේදනාව. ඊළඟට බලන්න මේ වේදනාව හටගන්නේ මොන හේතුවක් නිසාද කියලා. එහෙම තේරෙනවද මොනක්වත්? එහෙම තේරෙන්නේ නැහැ සමහර. හොඳයි. වේදනාව හටගන්නකොට බලන්න අපි දුමු කොහේ හරි වේදනාවක් පහළ වෙනවා. ඒ පහළ වෙනවත් එක්කම එතන හිත තියන්න. දැන් අපි ඉන්නවා සූදානමින් ඉන්නවා. අපි තුමු ඔන්න වම්ම දන හිස්සේ ඔන්න වේදනාවක් හටගන්නවා. යහුසුළු එතෙන්ට යන්න ඕනේ. යහුසුළු එතන අපේ අවධානය පවත්වන්න ඕනේ. පවත්වනකොට මොන්න අපිට මේකේ වේදනාව ඊටාම සියුම්ව හටගන්න හැටි. ඒක වෙනස් වෙන හැටි නැත්නම් ආයි පැතිරෙන හැටි වේදනාව කෑලි කෑලි වලට කැඩෙන හැටි තනිව වගේ තිබිච්ච වේදනාව දැන් වේදනා රාශියක් බවට පත් වෙන හැටි වගේ දේවල් නිරීක්ෂණය කරන්න පුළුවන් ඒ ඔක්කොම බලන්න සතියට හසු කරගන්න එහෙමයි සර් ඔය ටික කළා බලන්නකො පොඩ්ඩක් කළා ආයි විස්තර ටික කියන්න හොඳයි භාවනා අත්දැකීම් පිළිබඳ වார்த்தාව ඊයේ දිනේ මේ සිරුරේ යථා ස්වභාවය දැනගතිමි පෙර දැන සිටියත් ඊයේ ගතේ හැටි සිතට කාවැදුනි. පෑ නිින්ද නැත. මියගිය මා මනසින් දුටුවෙමි. ඊතා පිළිකුල්ය. ඉදිමි ඕජස් ගලයි. පණුවන් තුරු දෙයි. ක්‍රමයෙන් මස් දිය වී යයි. දැන් මගේ ඇටසැකිල්ල මම දකිමි. එයද විසිරී යයි. මම කොහිද? මමෙක් සිටීද නැත. සොම්නස් මහිතන්නේ ඊයේ වීඩියෝ එක ගැන බලුවට පස්සේ. ඒක තමයි. 28:10 අද දින. ඊයේ ඒ හැඟුමින්ම පර්යංක භාවනාවට හිඳ ගතිමි. ගතට ජීවය ගෙන දෙන හුස්ම ගැන සිතීමි. මගේ නාසයේ කෙළවර වැදෙන හුස්ම ගැන සිතීමි. එය සිසිල්ල. ඇතුළට යන හුස්ම නිසා මදක් පපුවේ ඉස්සෙයි. බඩත් ටිකක් පිම්බෙයි. ඒ සැනින් හුස්ම පිටවෙයි. එය උණුසුම්ය. එවිට සිරුර මදක් හැකිලෙයි. මෙලෙස ගන්නා හුස්ම දෙසත් හෙළනා හුස්ම දෙසත් සිත යොමු කළෙමි. මුලදී ටිකක් ඉක්මනින් ගන්නා හුස්ම ඉක්මනින් හෙළනා හුස්මක් තිබුණි. ක්‍රමයෙන් එය දීර්ඝ වන බව දැනගතිමි. ගන්නා දිග හුස්ම කෙලවර හුස්ම එකවර නොව එය හුස්ම රැල්ලක් ලෙස පෙනේ. ඉඳහිට මදක් නැවතිල්ලේ පැමිණේ. හෙළන දිග හුස්මද එකවර පිට නොවේ. ක්‍රමයෙන් සියුම්ම නැවතිල්ලේ හෙලයි. මෙලෙස වාර 15ක් 20ක් පමණ හුස්ම ගැන සිත යෙද වූ වෙමි. දැන් දන හිස වේදනා ගැන දෙයි. මගේ හුස්මත් සිතත් සමග වූ හාදකම එතනින් කැඩිනි. සක්මන් භාවනාව. පළමුව මා සක්මන් කරන මළුව දෙස බලා සිටිමි. විනාඩියක් පමණ එලෙස සිටි මම දකුණු පාය ඉදිරියෙන් තැබුවෙමි. වැල්ලෙහි යටිපතුල ගැටෙන බවත් තෙත වැලිවල සිසිලත් දැනුනි. ශරීරයේ බර ඒ পায়ට දැනේ. ඒ සමගම මා ඉදිරියට යාමට මගේ වම් পায় එසෙව්වේ වැලිවල යටිපතුල් එසවේ. වැලිවල යටිපතුල් ගැටේ සිසිලක් දැනේ නැවත දකුණු පායද එලෙස ඉදිරියට තැබුවෙමි මේ අයුරු වාර පහක් පමණ සක්මනේ යෙදෙන විට කකුලේ ඇඟිලි වලින් නැගෙන ශබ්දය දන හිස් වලින් නැගෙන ශබ්දයද දැනුනි ඒහා දන හිස් මදක් නැමී උකුල් ඇටයද ක්‍රියාත්මක වන අයුරු මෙනෙහි කළෙමි මෙලෙස වාර 20ක් පමණ සක්මනේ යෙදුණෙමි ගත සැහැල්ලු වී ඇත සිතද එම අරමුණෙහිම ඇත සතිමත් සිතින් සක්මන් මළුවේ ඉහළ පහළට බැස පර්යංක භාවනාවට වාඩි වීමි. තව ටිකක් වර්ධනය කරගන්නයි තියෙන්නේ. ක්‍රම ටික අහුවෙලා තියෙන බව තමයි මට දැන් තේරෙන්නේ. බලන්න දැන් පියවර 10ක් වගේ දැන්ට යන්න පුළුවන් නම් අඛණ්ඩව ඒ කියන්නේ වම් පාදයේ ස්පර්ශනෝට ඒ ඒ දැනීමත් එක්කම හොඳට ඉන්නවා. ඊට පස්සේ සම්පූර්ණයෙන්ම ඔන්න ඒ අවධානය දකුණු පාදයට යොදන්න අවශ්‍යයි. මොකද දැන් දකුණු පාදයේ ස්පර්ශ වෙන්නේ. ඔන්න එතන හොඳට බලබලා ඉඳද්දී ඔන්න වම් පාදයේ ගිහිල්ලා වදිනවා. ඔන්න අලුත් දැනීමක් එතන පටන් ගන්නවා. මෙතන තියෙච්ච අවධානය සම්පූර්ණයෙන් මම මෙතෙන්ට යොදනවා. මෙතන හොඳට බලාගෙන ඉන්නවා. ඊට ඔන්න ආයි දකුණු පාදයට යොදනවා. එතන බලාගෙන ඉන්නවා. මේ දේ අපිට කරන්න පුළුවන් නම් ඔන්න ටික ටික ටික ටික ටික ඔන්න ඇතුලේ කතාව සමනය වෙනවා හිත නිශ්ශබ්ද වෙනවා හිත එකඟ වෙනවා තිබිච්ච බර සැහැල්ලු වෙනවා අතීත කතාව නැහැ අනාගතය ගැන සැලසුම් නැහැ හොඳට මේ වර්තමාන මොහොතේ ඉන්න අවස්ථාව තියෙනවා ඊළඟට ඔය මේ ඔය ඔය පුහුණුව කළා අපි ඉඳ ගන්නව නම් පරයන්කට ආව නම් හොඳට අපිට මේ ආනාපාන ආනාපානෙ නේද කියලා තියෙන්නේ. ඔව් ආනාපානෙ හිත තියන්න පුළුවන්. ඉතින් මම හිතනවා ටිකක් ඒ කියන්නේ උත්සාහයක් දරලා තියෙනවා. තව ටිකක් ඔක පුහුණු කරන්නයි තියෙන්නේ. පුහුණු කළා තව ටිකක් අත්දැකීම් ලැබුණාම අයිඩියන්. හොඳයි. ගෞරවනීය ස්වාමින්වහන්ස පරයන්ක භාවනාව කමඨහන් ලබා ගනිමින් වසර 4ක පමණ කාලයක් භාවනා කරමි. දැනට වසරකට පමණ පෙර කමඨහන් ලබා ගැනීමේදී විපස්සනා භාවනාවට යොමු වන ලෙසට කමඨහන් ලැබුණි. ඒ අනුව භාවනාවේ යෙදිමි. මාසයකට පමණ පෙර භාවනා අරමුණේ යෙදී සිටන විට විනාඩි 15කින් විනාඩි 15ක් පමණ ගිය විට ක්‍රමයෙන් හුස්ම රැල්ල සියුම්ව හුස්ම රැල්ල නොදැනෙන තත්වයට පත්විය. භාවනා පැය අවසන් වන තුරු එලෙස සිටීමට හැකිවිය. කයද නොදැනෙන තරම්ය. කය තද බවකින් යුක්ත බව දැනුනි. ශරීරයේ පැවති වේදනාවන්ද අඩුය. ශරීරය පුරා විදුලියක් ගමන් කරන්නා මෙන් සියුම් කම්පන තත්වයක් වැඩි වේලාවක් පවතී. ෂණික කම්පන තත්වයක් පවතී. ඇතැම් අවස්ථාවකදී ගැඹුරු ප්‍රපාතයකට ඇද වැටෙන්නාසේ දැනේ. එම తත්වය විනාඩි 10ක් පමණ පවතී. නැවත ඇති වෙමින් නැති වෙමින් පවතී. මීදුම් පටලයක් වැනි හිස් අවකාශය තුල සිටින බවක්ද දැනේ. සක්මන් භාවනාව සක්මන් භාවනාව කරගෙන යාමේදී සිත වරින් වර විසිර ගියද ඒ සමගම සිත විසිරුණු බව දැනගනිමින් නැවත අරමුණේ සිත පිහිටුවාගෙන භාවනා කරමි. හොඳයි. කාගෙද කියන්න පුළුවන්ද? අවුරුදු 4ක් භාවනා කරනවා කියව නේද? එතකොට ඒකේදී මට පොඩ්ඩක් කරපු දේවල් ටිකක් මට පැහැදිලි කරනවද? ජනවාරි මාසේ මේ මේ අවුරුදු ජනවාරි මාසේ ස්වාමීන් වහන්සේගේ වැඩසටහනකට සහභාගී වුණා. එතනදී කිව්වා සමත භාවනාව කරන්න ඇති විපස්සනා භාවනාව කරන්න කියන. ඊට පස්සේ කමටහන් ලැබුණා. ඊට පස්සේ මේ මම මාස 6ක් විතර ආරාමයක ඉඳලා දිගටම භාවනා කරනවා. දැන් භාවනා කරන යද්දී දැන් අලුතෙන්ම මේ මුළු ශරීරයේම ටික විනාඩි 10ක් විතර යද්දී හුස්ම නොදැනී වගේ යනවා විනාඩි 10කට ගියාම. දැනෙන්නෙම නෑ වගේ දැනෙනවා. ඊට පස්සේ මම ටිකක් ඕනකමින් බලන්න හිටියම මට පොඩ්ඩක් දැනෙනවා නිකන් උදරේ උස් පහත් වෙනවා වගේ ටිකක් දැනෙනවා. ඒ தત્ත්වයේ තියෙනවා ඒ භාවනා පැය තුලදීම තියෙනවා ඒ විදිහට. ශරීරෙම මුළු ශරීරෙම සියුම් කම්පන තත්ත්වයක් වගේ මුළු ශරීරෙම දැනෙනවා. මොකක්ද අර ප්‍රපාතයක් ගැන කියලා දුන්නා. ඔව් ටිකක් එහෙම ඉද්දී සමහරක් වෙලාවට මේ ප්‍රපාත ගොඩ ගැඹුරු තැනකට නිකන් වැටෙනවා වගේ දැනෙනවා. එතකොට ඒක එකපාරද උනේ නැත්නම් කීප පාරක් වුණාද? නෑ කීප සැරයක් මෙහෙම වුණා. හොඳයි. ඒකේ ඒ තෙන්ට ගිය හැටි මතකද? ස්වාමීන් වහන්සේ දැන් එහෙම හිටියාම අර අර හොස්ම රැල්ල එහෙම නැති වෙලා ගියාට පස්සේ නිකන් ඒකේ සීමාව නැ දිග ප්‍රපාතය ගොඩාක්ම ගැඹුරට වගේ තියනවා වෙන්න ඉතින් ගොඩ වෙලාම යනවා ප්‍රපාතයට. හොඳයි. <laughs> ඒක තමයි. ටෝච් එකක් අරන් ගියේ නැද්ද? මේ මෙහෙමයි. දැන් ඒ කියන්නේ අපි සාමාන්‍ය දැන් මෙතෙක් සතිය දිනු කරේ අපි අරමුණක් එක්ක. අපි හැමතිස්සෙම අපේ හිත සාමාන්‍යයෙන් රැඳෙන්නේ අරමුණු සහිතව. අපි එක්ක අරමුණක් දැඩිව ග්‍රහණය කරගෙන ඉන්නවා. නැත්නම් අරමුණට යන ලං වෙලා වගේ ඉන්නවා. මේ කියන්නේ අරමුණකින් තොර ස්වභාවයක් ගැන අපේ හිතට එච්චර පුරුද්දක් ඇත්තෙම නැහැ. ඒ කියන්නේ බුදුහාඳුර කියන්නේ උපය උපයදා උපය උපාදාන අබිනිවේෂ ඊළඟට අනුසය <clears throat> ඔය වගේ මේ විවිධාකාර ක්‍රමවලට අපේ හිතට අරමුණු ගලාගෙන යන ස්වභාවයක් තියෙනවා. නමුත් අපි මේ විශේෂයෙන් විපස්සනාවේ යෙදෙන්න යෙදෙන්න අපි මේ එහෙම දැන් එක අරමුණක් දුර වෙලා ගියාට පස්සේ එක පාට අපේ හිත තණ්හාවේ මෙහෙවීම හරහා ඊළඟ අරමුණට කල්ලනවා. ඊළඟට ඒ අරමුණ ටිකක් ගෙවිගෙන යනකොට ආයි ඒකේ සම්පූර්ණයෙන්ම يعني ඒකේ පූර්ණ අවසන් වීමක්, ඡේ වෙලා යාමක්, වැය වෙලා යාමක් දකින්නේ නැහැ. ඒකට ආයිත් තණ්හාවෙන් ගෙනල්ලා අලුත් අරමුණක් අල්ලනවා. ඉතින් මේ විදිහට කෙලවරක් නැතුව මේ අරමුණෙන් අරමුණට අරමුණෙන් අරමුණට පැන පැන යන ස්වභාවයක් තමයි හිතේ තියෙන්නේ. දැන් අපි විපස්සනාවෙන් හිතට එහෙම පැන පැන යන්න නොදී එයාට අපි පොඩ්ඩක් මේ අරමුණු වල ස්වභාවය කියලා දෙනවා. ඒක අපි මේ පොතකින් පතකින් බලපු පමණින් දැන් මම මේ කියන දේවල් ඔගොල්ලෝ ඔක්කොම අහලත් ඇති. පොත් වලින් කියවලත් ඇති, බණ වලින් අහලත් ඇති. නමුත් මේ දේවල් හිතට එයාගේම අත්දැකීමක් වශයෙන්, ප්‍රත්‍යක්ෂ අවබෝධයක් වශයෙන් ලැබෙනකන් එයා ඉගෙන ගන්නේ නැහැ. ඒකයි මේ භාවනාමය ඥානයක් අත්‍යවශ්‍ය වෙන්නේ ඒකයි. අපි පොතපතින් ඉගෙනගෙන බණ අහලා සුතමේ ඥානයක් හදාගන්න පුළුවන්. ඊළඟට අපි ඒ ඉගෙනගත්ත දේවල් අහපු දේවල් හොඳින් හිතින් තර්ක කළා මෙහෙवला නැත්තම් විශ්ලේෂණය කළා අපිට චින්තාමය ඥානයක් ඇති කරගන්නත් පුළුවන්. හැබැයි මේ භවනාමය ඥානයක් අපි තනි තනිව අපේම අත්දැකීම් හරහා ගොඩනගා ගන්න ඕනේ. ඉතින් මෙහෙම යන ගමනේ තමයි ඔය එක්තරා අන්දමක අත්දැකීමක් ලැබිලා තියෙන්නේ. බලන්න දැන් ආනාපාන සතිය මුල් කරගෙන යන්නේ නේද? ඒක ආනාපාන සතියෙන් ටිකක් දුර යන්න. හුඟා ගැඹුරට යන්න එපා දැන්. අපි දැන් කොච්චර විතර ආනාපාන සතියේ යෙදිලාද කය දිහා බලන්නේ? සමහර විනාඩි 5ක් විතර තමයි දෙන්නේ. ආ. දැන් ඒකත් නැතුව බලන්නකෝ. වාඩි වුණා. කියන්නේ සක්මනේ ඉඳලා එන්නේ. සක්මනේ හොඳට සතිමත් වෙලා එනවා. ඊට පස්සේ ඉඳ ගන්නවා. ඉඳගෙන දැන් බලන්න මේ කය තුල මොනවාද Tamanට දැනෙන්නේ. කය තුල තියෙන විවිධාකාර දේවල් කියන්නේ ධාතු ලක්ෂණ වශයෙන් වෙන්න පුළුවන්, වේදනාවන් වශයෙන් වෙන්න පුළුවන්. මේ කැමති දෙයක් වරදක් නැහැ. ඒ එතනින් ප්‍රකට වෙන දෙයකට හොඳට හිත යොමු කරනවා. අපි හිතමු ඒ යොමු කළා එතන මොකද්ද ඇත්ත වශයෙන්ම සිද්ධ වෙන්නේ කියලා බලාගෙන ඉන්නවා. ඉතින් ඒ අරමුණ හට ගන්නවා වෙනස් වෙනවා තව තැනකට මාරු වෙනවා එතනත් වෙනස් වෙනවා. ඉතින් මේ දේවල් අත්දැකලා ඇතිනේ. ඉතින් ඒ ඔක්කොම බල බලා ඉන්නවා. මෙහෙම කරනකොට කරනකොට කරනකොට මේ අරමුණ නිකන් බොඳ වෙලා යන ස්වභාවයක්. මේ අරමුණ නිකන් ඈතට යන ස්වභාවයක්. මේ අරමුණේ හිත බහින් නැති ස්වභාවයක්. එහෙම වෙලා තියෙනවද දැන්? තියෙනවා. ඒ ඒකේ එක්තරා සම්දිස්ථානයක් තමයි ওই ප්‍රපාතයකට ඇදවටනවා වගේ වෙන්නේ. නිසා බලන්න දැන් මේ ක්‍රියාවලින් යෙදී ඉන්න අතරේනම් ඔය දේ වෙන්නේ කිසි වරදක් නැහැ. එහෙනම් පොඩ්ඩක් සූදානමින් යන්න. ඔය ප්‍රපාතේ එච්චර ගැඹුරු නැහැ. ඔව්. ඒ නිසා බය වෙන්න නැතුව යන්න. එහෙනම් මේ මේ දේ කර කර ඉන්නවා. මේ දේ හොඳට කර කර ඉන්නකොට එක පාට නිකන් මොකක්වත් නැති ස්වභාවයක් එනවා. පොඩ්ඩක් ඒකේ බය වෙන්නේ නැතුව දැන් එකපාරක් ගියානේ එතනට. බය වෙන්නේ නැතුව පොඩ්ඩක් වෙලා ඉන්නවා. හැලහොල්මන් නැතුව ඉන්නවා. හැබැයි නිකන් අර නුහුරුයි තාම. පුරුදු නෑ ඒක. මේ ඔන්න ගිහිල්ලා ආයෙත් ඔන්න හිතේනවා. ඉතින් ආයෙත් ඔන්න මේවා බලබලාම ඉන්නවා. බලබලාම ඉඳදී ආයෙත් ඔන්න අල්ම දෙයක් වෙන්න ඉඩ තියෙනවා. ඕක පොඩ්ඩක් නැවත නැවත වෙන්න ඉඩ හරින්න. ස්වාමීන් වහන්සේ ගොඩක් වෙලෙද්දී අවසානට වගේ නිකම් හිස් අවකාශයක වගේ නිකන් ඉන්න නිකන් බොඳ වෙලා වගේ ඒක තමයි. කොහොමත් ඔය කියන්නේ අරමුණු වල බොඳ වීම අනිවාර්යෙන් සිද්ධ වෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ කියනවා ඒ කායේ කායනුපස්සේ විහරිනෝ චිත්තං විරජ්ජති විමුච්ඡති අනුපාදාය අනුපාදාය ආසවේහි. වේදනාසු වේදනානුපස්සී විහෙරිනෝ චිත්තං විරජ්ජති විමුච්ඡති අනුපාදාය ආසවේහි දැන් මේ කයෙහි කය අනුව බලමින් ඉන්නකොට ආනාපාන සතිය වෙන්න පුළුවන් ඉරියව්ව වෙන්න පුළුවන් ධාතු මනසිකාරය වෙන්න පුළුවන් මේ ඕනම භාවනාවක් ඕනම කාය අනුපස්සනාවට අයිති භාවනාවක නිරත වෙනකොට මේ අරමුණේ තිබිච්ච ඒ රසවත් භාවය අරමුණේ තිබිච්ච තොරතුරු අරමුණේ තිබිච්ච විවිධාකාරයේ හැඩතල ඔක්කොම ටික ටික ටික ටික මැකිලා යනවා. ඒවා ඔක්කොම නිකන් බොද වෙලා යනවා. මේ ඈතට වගේ යනවා. හරිම නිකන් ඔක්කොම නිකන් ඈතට ගිහිල්ලා හරියට නිකන් අර දියසායම් චිත්‍රයකට වතුර පාරක් ගැහුවා වගේ. ඔක්කොම නිකන් දැන් බොඳ වෙලා ගිහිල්ලා. ඉතින් අපි ඒකට ආයි පනපවන්න යන්න ඕනේ නැහැ. අපිට තියෙනවා ගියා. හිත දැන් ඒ ගැන දැන් දැන් දැන් තියෙන්නේ අරමුණ නිකන් නීරස වෙලා. එහෙම දෙයක් නේ තියෙන්නේ. ඒ කියන්නේ කලින් නම් ඔන්න අරමුණ හරි විචිත්‍රයි. අරමුණේ යම් අපිට දැක ගන්න පුළුවන් ආස්වාසය ඔන්න මේක නම් ආස්වාස මේක නම් ප්‍රස්වාස. නැත්තම් මේක නම් වේදනාවක්. මේ කියලා ඔක්කොම හොඳට දැනගන්න පුළුවන්නේ. නමුත් කාලයක් යනකොට මේ ඔක්කොම නිකන් එකම නිකන් අර කැඳ හැලියක් වගේ වෙලා. ඔක්කොම නිකන් එකට එකට එකතු වෙලා. එකකවත් රසයක් නැහැ. එන්නේ ඔක්කොම නීරස වෙලා. හැම තැනම ඒ අරමුණ හිටියට කමන්නේ නැහැ ඒක වරදක් නෑ. ඒක ගැන උපේක්ෂාවෙන් ඉන්න. දැන් දැන් මේවා ගැන ඒ මේවා අපිට හදන්න බෑ දැන්. මේ අරමුණු වල يعني මේ අරමුණු නිරීක්ෂණය කිරීම හරහා අනිවාර්යෙන් මේ අරමුණු විරංජනේ වීමක්. විරංජන වෙනවා කියන්නේ ඒකේ පාට මැකිලා යාමක්. ඒක නීරස වීමක්. මේකේ තිබිච්ච විස්තර බොඳ වෙලා යාමක්. දැන් මේකේ අරමුණේ සීමාවන් හොයන්න බෑ. දැන් හිතන්න මෙහෙම මේ අරමුණේ සීමාව අපිට මෙහෙම කියන්න පුළුවන් මෙන්න මේ වර්ග ප්‍රමාණය තමයි තියෙන්නේ. මේ අරමුණට මේ ප්‍රමාණයට මේ වර්ගඵලයට මේක සීමා වෙලා තියෙනවානේ. මේක දැන් බොඳ වෙලා යනවා. මේ අපි කියනවා මේ මෙතනින් ඇතුළත නම් මේ මේ වටාපත. මෙතනින් පිටත නම් ඔන්න හිස් අවකාශය කියලා අපි කියනවා. නමුත් දැන් මේ සීමාව මැකිලා යනවා. ඇතුලේ ඇතුලයි පිටයි අතර තියෙච්ච අජ්ජත් බහිද්දා කියන ભેදය කඩලා යනවා. එතකොට අජ්ජත්තයි බහිද්දා අතර ભેදයක් නැහැ. මේ ඔක්කොම නිකන් සම්පූර්ණ නිකන් අවකාශයක් බවට පත් වෙලා. ඒක වරදක් නැහැ. ඒක කියන්නේ ප්‍රශ්නයක් කරගන්න ඕනේ නැහැ. ඒක තමයි සිද්ධ වෙන්නේ. ඒ ඒ ස්වභාවය තුල බොහොම නිස්කලංකව ඉන්න පුළුවන්ද බලන්න. එතෙන්දී ලොකු අරමුණක් හිතට නැහැ. අර වගේ නිකන් දැඩිව ග්‍රහණය කරගන්න අරමුණක් නැහැ. හිත බොහොම නිස්කලංකව නිහඬව තියන් ඉන්න. එතනින් පස්සේ තමයි එහාට යන්න පුළුවන්. ඔය දේ ටිකක් පුහුණු කරලා ආයි කියන්න. හොඳයි. ස්වාමීන් වහන්සේ ලිඛිත ප්‍රශ්න අවසන්. ඔව්. එතකොට අපිට කවුරු හරි වාචිකව ප්‍රශ්නයක් යොමු කරන්න තියෙනවා නම් අවස්ථාව තියෙනවා. එහෙම නැත්නම් අපි අදට අපේ ධර්ම සාකච්ඡාව අවසන් කරනවා. කාට හරි මේ අලුතෙන් ආපු එක්කෙනෙකුට එහෙම මොන හරි මේ උපදේශවල තියෙනවද මොන හරි නොදැන්න නොදන්නා තැනක්, නොතේරෙන තැනක් එහෙම තියෙනවා නම් අපිට යොමු කරන්න. එහෙම නැත්නම් අනිත් අයට මොන හරි ඉස්සරහට යන්න බැරිව මොන හරි ප්‍රශ්න තියෙනවා නම් එහෙම යොමු කරන්න. එහෙම නැත්නම් අපි සාකච්ඡාව අවසන් කරනවා. ස්වාමිනාස මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ස්වාමිනාස අන්තිමට මට දුන්න කමටහන තමයි අනාරම්මන සතියක් පුහුණු කරන්න ඒකම හිස්භාවය, නිශ්චලභාවය තුල උඟක් දුරට පොඩ්ඩක් වැඩි වෙලා ඉන්න මේ පුහුණු කරන්න කියන එක. හරි. ස්වාමිනාස මම දැන් හොඳට සක්මන් භාවනාව කරනවා පැයක් පැයකමාරක් වගේ. මුලින්ම සක්මනේ වටයක් දෙකක් ඇවිදින අතරම ස්පර්ශයට හිත යොදනවා. ඒ වගේම අරමුණේ ගෙවීම දෙස ටික වෙලාවක් බලනවා ඒකම හිස් භාවයට අර මුණු දෙකක් අතර හිස් භාවයට හිත වැටෙනවා. පස්සේ හිත එක තැනක නතර වෙලා කය ඇවිදින දෙස බලාගෙන ඉන්නවා. හිත හොඳට මේ වෙලාවේ හිස්ව පවතිනවා. ඒ හොඳ එහෙම යනකොට කය සහ සිත දෙකම සැහැල්ලු වෙනවා. හොඳට වීරය සතිය පවතිනවා. එතන සම්නස මට හොඳට දැනෙනවා දැන් මම වෙන කෙනෙක් කිසිම දෙයක් මගේ පාලනයෙන් තොරයි මෙතන හේතුඵල ධර්මයක් කියන එක දැනෙනවා. ඒකම හිත කියන්නේ හරිම පිරිසිදු දෙයක්. ඒත් බාහිරෙන් සිතුවිලි ඇවිල්ලා ස්වාමිනාංශ හිත මේ මේ වෙලාවට කිලිටි වෙනවා. ඒ සිදුවෙන ක්‍රියාවලිය දකින්නවා ස්වාමිනාංශ ඒත් ඒකත් පාලනයෙන් තොරයි. ඇහැට රූප දකින්නවා ඒකම හිතේ කෙලෙස් පහළ වෙනවා ඒකම නැති වෙලා යනවා. ඒ වගේ ඇතිවීම නැතිවීම අනාත්ම ස්වභාවය හොඳට දැනෙනවා. ස්වාමිනාංශ හොඳටම සතිය තියෙන අවස්ථාවවලදී දැනෙනවා හිත පිරිසිදුව තියෙනවා අරමුණාවත් හිත කෙලෙසෙන්නේ නැතිව අරමුණ ගෙවිලා යනවා. දිය දකින්න. මෙහෙම හිත හොඳටම සැහැල්ලුනාට පස්සේ තමයි ස්වාමීන් වහන්සේ මම පාරයන්කට වාඩි වෙන්නේ. පාරයන්කේ වාඩිනාට පස්සේ කය ගොඩක් කය දැනෙනවා. වාඩි වෙලා කයට හිත දාපු ගමන් හිත එක තැනක රැඳීලා කය දෙස බලාගෙන ඉන්නවා. මගේ නොවන කයක් වගේ. සිත කිසිම අරමුණක් ගන්න. අරමුණු කයේ ටිකක් ලාවට දැනෙනවා කම්පන චංචල වගේ හිතේ කිසි දෙයක් අල්ලන්නේ නැහැ දුරින් ඉඳලා බලාගෙන ඉන්නවා වේදනාවල් දැනුණත් ඒ දැනීම් දෙසත් සිත අල්ලන්නේ නැතුව පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා. මෙහෙම සිතුවිලිත් ඇවිල්ලා යනවා සමිනාංශ. ඒ දෙසත් බලාගෙන ඉන්නවා. සමහරවිට සිත සිතුවිලි ඔස්සේ පිට ගිහිල්ලා ආයෙත් ටික වෙලාවක් අනාගතයට අතීතයට ගිහිල්ලා එනවා. ඒ ආවත් සිත සැලීමක් නැහැ ආයෙත් පෙරතැනටම එනවා. මෙහෙම සමිනාංශ සිතත් කයත් සැහැල්ලු වෙලා වෙලාවකට නිශ්චල වෙනවා. ඊට පස්සේ ආයේ සිතුවිලි එනවා. ඒ දෙක අතර මාරු වෙමින් සාමාන්‍යයෙන් පැයක් විතර ඉන්නවා. ස්වාමීන් වහන්සේ සමහර දවසට පැයක් විතර වගේ පවුනාට පස්සේ හොඳටම සිතත් කයත් සැහැල්ලුයි. සිත අතීතයට යනවා අනාගතයට යනවා නිකන් මට පාලනය කරන්න බෑ. ඒත් මම දන්නවා හිත අතීතයට ගිහිල්ලා අතීතයේ රස විඳිනවා. එතන රාග දේශ සිතුවිලි තියෙනවා අනාගතයට යනවා. මේ ක්‍රියාවලිය දකින්න ස්වාමීන් වහන්සේ දැන් මට හිත අතීතයට යනවා කියලා දන්නවා. ඒත් ඒක ගාණක් නැහැ. ඒක ගලව ගන්න මට ඕන කමක් නැහැ. වගේ නිකන් ඒ වෙලේට නිකන් මම කියන කෙනා අර ක්‍රියා විරහිතයි. එතකොට නවත්තන්න ඕන වුණත් මට ඒක අපව ගන්න බෑ. මම දන්නවා හිත වැරදි තැනකට යනවා අතීතේ යන්නේ අනාගතයට කියලා. ඒත් හිත ගලව ගන්නත් බෑ ගලවන්න ඕන එක මොකුත් නැහැ ඒ වගේ වෙලාවට. ඒ අතීතයට යද්දී මොනවා හරි ඒ අරමුණු හරහා ආස්වාදයක් විඳිනවද නැත්නම් ඔහේ මේ කියන්නේ ආශාද විඳින වෙලාවලුත් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඔහේ ඉන්නවනේ මෙතන රාග ද්වේෂ ඇති වෙනවා කියන එක දන්නවා ස්වාමීන් වහන්සේ. ඇති වෙලා නැති වෙලා යනවත් පේනවා එතනදී. හොඳයි. ඒ කියන්නේ අපිද සමහරලාවට කියන්නේ අපි දැන් ඔය කියන්නේ ඔය මට්ටම් වලට ආවහම අපිට සමහරලාවට එක්තරා අන්දමකින් නිදහසක් ලැබෙනවා. දැන් ඉස්සර තරම් පීඩාවක් නැහැ. හිතේ නිකන් සංසුම් බවකුත් තියෙනවා. ලොකු ආතතියක් ඇත්තෙත් නැහැ. නිකන් ඇතුළත සතුටක් තියෙනවා. හැබැයි ඔය හරහා අපි දන්නේම නැතුව ඒ කියන්නේ දැන් අපේ කියන්නේ අපි ජීවත් වෙච්ච සීමාව දැන් පුළුල් වීමක් සිද්ධ වෙනවා. දැන් අපි ටිකක් සෙල්ලම් කරන්න පටන් ගන්නවා. ඔන්න හිත අතීතයට යනවා. බයක් නැහැනේ දැන්. ඒතර ලොකු බයක් නැහැ. දැන් ඉස්සර තමයි ඔන්න ටිකක් සීලේ තදට අල්ලගෙන එහෙ මෙහෙ බලන්නේ නැහැ. මදුරු එක්කත් බලන්නේවත් නැහැ. ඉතින් මොනා හරි වුණත් හරිම සැලකිල්ලෙන්. දැන් ටිකක් ඔන්න හරියාගෙන එනකොට ටිකක් ඔන්න ප්‍රමාදයට වැටෙනවා. හැබැයි කම්පනයක් නැහැ. ප්‍රමාදේන කම්පතිති සති බලන් වෙනවා. ඉතින් ඒ කියන්නේ දැන් සිත රාගෙට වැටෙනවා. ඒත් බයක් නැහැ. ද්වේෂයට වැටෙනවා. ඒත් බයක් නැහැ. මොකද අපි දන්නවා අපිට දැන් ඔන්න එක්තරා අන්දමක ෂේම භූමියක් හම්බ වෙලා තියෙනවා. ඒ ෂේම භූමියට හිත ගන්න පුළුවන් බවක් දන්නවා. මොකද එතන පිරිසුදු භාවයක් තියෙනවා. දැන් අර මුලින් විස්තර කරා වගේ එතන බොහොම අතිශය පවිත්‍ර පිරිසුදු භාවයක් තියෙනවා. හැබැයි මේ එළියෙන් එන තට්ටුව තමයි නිතරම කැළඹෙන්නේ. ඒක හැබැයි తాවකාලිකයි. ඒක ඕනලාවක් අපිට සුද්ධ කරගන්න පුළුවන්. ඒක අර ඒක විශ්වාසය ඇතුළාට පස්සේ අපි ටිකක් නිකන් අක්කා වෙන්න ගලන් බල්ලා තියෙන දැන් ඔය. <laughs> ඉතින් එතකොට අපි තේරුම් ගන්න ඕනේ අපි යන්න ඕන සීමාව මොකද්ද? අපිට බෑ මේකේ එක පාටම ඒ කියන්නේ මේක දැනගත්තා කියලා අපි අපි කියන්නේ මේ තරම් අපිටම මේ ගෝචර භූමිය කියලානේ බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ ගෝචර භූමිය අපිට තේරුම් ගත යුතුයි. හැබැයි මේ මේක පුල් වෙනවා ඒත් එක්කම අපිට යන්න පුළුවන් යම් සීමාවන් තියෙනවා. අපිට සම්පූර්ණයෙන් මේ කඩාගෙන යන්නත් බෑ. සීලය විතික්‍රමණය වෙන මට්ටමකට යන්න බෑ. ඒ වගේමයි ඒ කියන්නේ එතනට ගියොත් ඒ වගේම ඔය මට්ටමේදී හෙලි නොකර ඉන්නත් බෑ. ඒ නිසා ඔය වගේ දේවල් අපි තේරුම් ගනිමින් ඒ කියන්නේ අපේ හිතට ලොකු නිදහසක් ලැබෙනවා. ඒ වගේම ලොකු ආත්ම විශ්වාසයක් ඇති වෙනවා. ඒ ඒ ආත්ම විශ්වාසය හරහා අපි ටිකක් අර ඉස්සෙල්ලා තරම් හිර වෙච්ච ගතියෙන් ටිකක් අත මිදලා ටිකක් අතපය විසි කරන්න පටන් ගන්නවා. එතකොට හැබැයි අපි පොඩ්ඩක් පරිසම් වෙන්න ඕනේ. මම මොන සීමාව ඇතුළතද ඉන්න ඕනේ. මොන සීමාව ඇතුළතද කටයුතු කරන්න ඕනේ. අනවශ්‍ය විදිහට මේ අන්තිට ගියාද කියන්නේ දැඩිව ඇල්ලුවොත් ඒත් එකාන්තයක්. සම්පූර්ණයෙන්ම අතහැරලා පූර්ණ දහසකට ගියොත් ඒත් අවන්තයක්. මේ දෙක මේ අන්ත දෙකෙන්ම අත මිදිලා මැද්දක තමයි ඉන්න තියෙන්නේ. ඉතින් අපි මේ මැද්ද හොයාගන්න එක අපි අපිම ප්‍රායෝගිකව තමයි හොයාගන්නේ. අපි තුමු ඕනම වැඩක් කරන්න ගියාම අපිට නිකන් ඒ ඒ වැඩට අදාළව තමයි අපිට මේ සීමාව හොයාගන්න වෙන්නේ. මේ මේ වැඩේ කරන්න ගියාම මට යන්න පුළුවන් සීමාව මේ පැත්තෙන් මොකද්ද? දැඩිව ග්‍රහණය කරන්න ගියොත් මේ වැඩේදී යන්න පුළුවන් සීමාව මොකද්ද කියලා ඒ වැඩේකට අදාළව තමයි හොයන්න වෙන්නේ. ඒ වගේ මේ වැඩ කටයුතුත් එක්කම තමයි ටික ටික මේ අපි මේ උපයගත්ත දේ දැන් නිකන් ප්‍රායෝගිකව භාවනාවේ යෙදීමක් තියෙන්නේ. පුළුවන් තරම් ප්‍රායෝගිකව වෙන වෙන වැඩවල යෙදෙනකොට රාග ద్వේෂ මෝහ පහළ වෙනවා. ඒ පහළ වුණාට කරන්න තියෙන එකම දේ. දැන් වැඩේ වෙනස්. වැඩේ වෙනස් වුණාට කෙලස් පහළ වෙන්නේ. කෙලස් පහළ වුණාම හැබැයි ඒ සඳහා ක්‍රියාත්මක වෙන්න තියෙන එකම එකම වගේ සරල ක්‍රම කීපයකට. ඒ සරල ක්‍රම හරහා ක්‍රියාත්මක වුණාම නැවතත් අපිට හිත කෙලසුන්ගෙන් මුදවගෙන නැත්තම් කෙලසුන්ගෙන් නිදහස් කරගෙන නැවතත් අර පවිත්‍ර ස්වභාවයට ෂේම භූමියට ගන්න පුළුවන්. ඉතින් ඕක නැවත නැවත කරන්න ඕනේ. අර කෙලස් ටික ඇවිස්සෙන්නත් ඕනේ. අපි අරම ගිහිල්ලා කොහේ හරි කොන් වල වදින්නත් ඕනේ. කියන්නේ තාප්පේ ගිහිල්ලා වැදුනහම තමයි තේරෙන්නේ ආ මේ යන්න තීච්ච සීමාවට ගිහිල්ලා. එච්චර දුර යන්න හොඳ නැහැ කියලා අන්න ඊට පස්සේ පරිස්සම් වෙනවා. ආයි ටිකක් ආයි ඔන්න සීලය තව පරිස්සම් කරගන්නවා. ඊළඟට ඕන්ට වඩා ඇල්ලුවොත් ඔන්න වෙහෙසයි. එතන දැඩිව ග්‍රහණයක් වෙන්නේ. පරාමාසයක් වෙනවා. එතන එච්චර යන්නේත් නැහැ. ඉතින් මේ අතරේ සීමාවන් අපිම තමයි තේරුම් ගනිමින් යන්නේ. ඔහොම ගිහිල්ලා පොඩ්ඩක් අතපය තුවාල කරගන්නයි තියෙන්නේ. එතකොට හරියනවා. හොඳයි. ස්වාමිනාස මම සමහරවිට ඒ වගේ වෙලාවක දැඩිව වීරය දාලා මේක පාලනය කරන්න හදලා තියෙනවා. ඒ වෙලාවට අර එතන තියෙන බැලන්ස් එක කැඩලා ඊට පස්සේ භාවනා මුල්ලට එනවා. ඒක හරියන්නේත් නැහැ. එතෙන්ද ඒ කියන්නේ අපි කියන්නේ පොඩ්ඩක් නිකන් අර දැන් ඔය දහමේ එහෙම උපමා වලින් පෙන්වන්නේ දැන් මේ එළ දෙනක් එයා තන කමින් නිකන් පැටියා දෙහා අවධානයෙන් ඉන්නවා. හැබැයි තමන්ගේ වැඩෙත් කරනවා පැටියාගේ අවධානෙත් තියෙනවා. අන්න ඒ වගේ අපි පොඩ්ඩක් හිතට නිකන් දුවන්නත් ඉඩ දෙනවා. හැබැයි අපේ සතියේ අවධානය යටතේ. මොකද හිත දැන් පිට අරමුණට යාම හරහා තමයි අපි ගාව තාමත් තියෙන මේ කෙලෙස් පුරුදු ටික හඳුනා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි මේකට ඉඩ දුන්නේ නැත්තම් අපි මෙයාව හිර කළාම මේ කූඩුව ඇතුළෙම දාගෙන හිටියොත් කවදාවත් මේ හිතේ යට තියෙන ආශ්‍රම ධර්මයන්, අනුසය ධර්මයන් හෙලි කරගන්න හැකියාවක් නැහැ. අපි නිදහසක් දෙන්නේ නැහැ. අපි නිදහසක් දුන්නම යා ඔන්න දුවනවා. එහෙ දුවනවා, මෙහෙ දුවනවා, අහෙ පයින්නවා, මෙහෙ පයින්නවා. හැබැයි අපේ සීමාව යටතේ තමයි යාට කටයුතු කරන්න දෙන්න වෙන්නේ. ඒ අපේ නිදහස දුන්නාට පස්සේ එයා කොයි පැත්තටද දුවන්නේ කියන එක අනුව අපි තීරණය කරගන්න ඕනේ. මේ වෙලාවේ ඔන්න පටිඝානුසයක් අවදි වෙලා. මේ වෙලාවේ ඔන්න රාගානුසයක් අවදි වෙලා. මේ වෙලාවේ ඔන්න හිත මාන්නයට වැටලා. මේ වෙලාවේ ඔන්න හිත ද්වේෂයට වැටලා. කියලා අර ඒ ඔක්කොම තේරුම් ගනිමින් තේරුම් ගනිමින් ප්‍රහාණය කරන්න ඕනේ. එහෙමයි. ගමනක් තියෙන්නේ. හොඳයි. හොඳයි. තේරුවන් සන්න. එහෙනම් මම හිතනවා අදට ප්‍රමාණවත් කියලා අපි නැවතත් සවස් 5ට ධර්ම දේශනා වාරය සඳහා මුණගැසෙනවා. සියලු දෙනාම හැකිතාක් තමන් වෙතට නැඹුරු වෙලා දැන් මේ අපි දවස් 5ක වැඩසටහනක් පටන් ගන්නෙ. ඉතින් මෙතන අත්දැකීම් සහිත යෝගීන් ඉන්නවා, ඒ වගේම ආධුනික යෝගීන් ඉන්නවා. ඉතින් තේරුම් ගන්න තියෙන මේ දහම තනිකරම ප්‍රායෝගික දහමක්. පුළුවන් තරම් අපි මේ තුල යෙදුනොත් අපිටමයි. මේ කිසිම يعني අපිට මේ දේවල් බුදුරජාණන් වහන්සේට අපිට බලෙන් දෙන්න බෑ. බුදුරජාණන් වහන්සේ බොහොම කරුණාවෙන් මාර්ගය පෙන්ලා දීලා තියෙනවා. අපි අපිම තනි තනිව යා යුතු ගමනක් තියෙන්නේ. ඒ නිසා උත්සාහවත් වෙන්න මේ ලැබිලා තියෙන අවස්ථාව අතිශය විරල අවස්ථාවක්. ඒ හින්දා ලැබපු අවස්ථාවෙන් මේ ෂණ සම්පත්තියෙන් උපරිම ප්‍රයෝජනවත් ප්‍රයෝජනෙ ගන්න. කතා කර කර කාලය නාස්ති කරන්න එපා. පුළුවන් තරම් නිහඬව තමන් වෙතටම නැඹුරු වෙලා පුළුවන් තරම් මේ ආපු කාර්ය ඉෂ්ට කරගන්න තමන් එක්කම කටයුතු කරන්න සතිය දියුණු කරන්න මේ පුළුවන් තරම් මේ පහසුකම් පාවිච්චි කරලා තමන් තුළ ගුණයක් දියුණු කරගන්න උත්සාහත් වෙන්න. සඳහා සියලු දෙනාටම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ත්වන් සරණයි.